ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ දේශනා මාලාවේ 6 වෙනි දේශනාවට නැත්නම් අවසාන දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනා ඒ සම්බන්ධයෙන් tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සේයතාපි භික්ඛවේ පුරිසස්ස කිංසුකෝ අදිත්ත බුබෝස්ස සෝ යේනඤ්‍යතරෝ පුරිසෝ කිංසුකස්ස දස්සාවි තේන උපසංකමෙය්‍ය උපසංගමිත්වා තම් පුරිසං හේවං වදෙය්‍ය කිහිදිසෝ පුරිසෝ කිංසුඛාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කිව්වත් අපි භාවනා වැඩමුළුවේ ආරම්භයේදී විකින්සුක සූත්‍රය දේශනා මාලාවේ මූලික මාතෘකාව වශයෙන් ඉදිරින් තියාගත්තා. ඒ අනුව අපි දේශනා වාර කිහිපයකින් අදේ සූත්‍රයේ අවසානයේ ළඟා වෙලා තියෙනවා. ඉතින් ඒ දක්වා වෙච්ච කොටස් අපි සම්පින්දනය කරලා ගත්තොත් සූත්‍රයට මේක කියන්නේ නිදානි කියලා. මේම දෙයක් සර්වචන් වහන්සේට දේශනා කරන්නට වෙච්ච හේතුව පදනම ස්ථානයේ මේ විතර වෙන්නේ නිදානි කියන වචනේ. ඒකට හේතුනේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට ඇතිවෙච්ච ප්‍රශ්නයක් කීතිසෝ ආවසෝ පුරිසස්ස බික්ඛුස්ස දිට්ඨෝ සුවිසිද්ධෝ හෝති දර්ශනං සුවිසිද්ධං හෝති කියන ප්‍රශ්නේ. එවත්නි භික්ෂුවගේ දර්ශනය කෙසේ කිතකින් කෙසේ නම් පිරිසිදු වෙයිද කියලා. ඉතින් ස්වාමීන් වහන්සේට ඇතිවෙච්ච ප්‍රශ්නය ළඟ ඉන්නවත් දැනුගත් භික්ෂුන් වහන්සේ නමක් අහනකොට ඒ ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා. ඉතින් ඒ උත්තරය මේ ප්‍රශ්නහන ස්වාමීන් වහන්සේගේ සතුටට හේතු වෙන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දෙවෙනි ස්වාමීන් වහන්සේ නමක් ළඟට යනවා. එතකොට දෙවෙනි ස්වාමීන් වහන්සේ ළඟට ගියාම උත්තරයක් දෙනවා. ඒ උත්තරේට සතුටු වෙන්නේ නැහැ. තුන්වෙනි ස්වාමීන් වහන්සේ නමක් ළඟට යනවා. සතුටු වෙන්නේ නැහැ. උත්තරයක් දෙනවා සතුටු වෙන්නේ නැහැ. හතරවෙනි ස්වාමීන් වහන්සේ නමකට යනවා. උත්තරයක් දෙනවා සතුටු වෙන්නේ නැහැ. ඉතින් පස්සේ මේ ස්වාමීන් වහන්සේ අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ චෝදනා පත්‍රේ බාර දෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ දර්ශනය කීතකින් සුවිසුද්ධ වෙනවද පිරිසුදු වෙනවද සම්‍යක් වෙනවද කියලා අහනකොට අසවල් ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා මට එක උත්තරයකින්වත් සතුටු නැහැ කියලා. එතකොට සර්වචත්තනාංශයට සිද්ධිය වාර්තා වෙනවා ප්‍රශ්න මේකයි උත්තර මේකයි. එතකොට සරුවචන් වහන්සේ මේ වගේ වෙලාවල් වලදී අනිත් තැන් වලදී තමයි කෙලිම ප්‍රකාශ කරන උත්තර හතරම හරි කියනවා. මේ සූත්‍රයේදී එහෙම ප්‍රකාශ වෙන්නේ නැහැ. හැබැයි ප්‍රකාශ වෙන ආකාරයට සර්වචනාසේ විසඳනවා. ලසහන ස්වාමීන් වහන්සේගේ චිත්ත සන්තෝෂය සන්තුෂ්ඨතාවය ඇතිලා නැති බවත් ප්‍රශ්නේ සාධාරණ බවත් දීලා තියෙන උත්තරේ සාධාරණ බවත්. ඉතින් ඒකෙන් කියන්නේ ඒ ප්‍රශ්නේ හරි වුණාට උත්තරේ දුන්නට ඒ උත්තරේ හරි වැරදි බව උරගාලා බලන්න සාර්ථක කරගන්න මේ ප්‍රශ්න කරුට හැකියාව නැහැ. ඉතින් හැකියාව නැති නිසා මේ ප්‍රශ්න කරු සන්තෝෂයටපත් නොවුනට බණහන අපිට ලොකෝ ධර්ම කොටස් රාශියක් හම්බ වෙනවා. ඒ කාරණාව තේරුම් අරගත්ත සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා කල්පනා කරනවා මේක මතු අවුරුදු 2600ක් ඉස්සරහට යනකොටත් මේ ප්‍රශ්න වෙනවා. ප්‍රශ්නේ සාධාරණයි. උත්තරේ සාධාරණයි. නමුත් ඒ උත්තරේ දිරව ගන්න බෑ. නැත්නම් ඒ උත්තරේ උරගාල බලන්න තේරෙන්නේ නෑ. ඉතින් ඒකත් සාධාරණයි. එහෙම ඉතින් කාගවත් එක දෝෂයක් නෙවෙයි. ඒක නිසා මේ ප්‍රශ්නානුවංශය මට කොහොමද ආහිලා පැත්තක දාන්න බෑ ප්‍රශ්න සාධාරණයි. ඒ උත්තර දෙන එකන සර්වඥ නැහැ. එයා දෙන උත්තරේ සාධාරණයි. දැන් සර්වඥාන්තර තියෙන මෙතන sannivedana ප්‍රශ්නයක්. සාධාරණ උත්තරයක් හම්බෙලා තියෙනවා සාධාරණ ප්‍රශ්නයක් හම්බෙලා තියෙනවා sannivedanaක් වෙලා නැහැ. සතුටුපත් වෙලා නැහැ. එතකොට සර්වඥාන්තර දැන් අර ප්‍රශ්නේ ආපු කෙනා කියලා තියෙන අනුකම්පාවේ අඩුවකුත් නැහැ. ප්‍රශ්න දීපු කෙනා පිළිබඳ තියෙන ප්‍රශ්නේ අනුකම්පාවේ අඩුවකුත් නැහැ. නමුත් වැඩි වෙලක් නැහැ. ඉතින් ඒකෝර සර්වඥාන්සේ අර හතර අර උත්තර හතර මතින් ඒ සර්වඥ විග්‍රහයක් සර්වඥ උපක්‍රමයක් යොදනවා. ඉතින් මේ සූත්‍රය උනාට පස්සේ ඒත් සතුටු නාදකට කියලා සූත්‍රේ නැහැ. ඒ වුණත් සතුට නොවි තේන්නත් ඉඩ තියෙනවා. ඒ වුණත් ඒ ප්‍රශ්න අහපු හාමුදුරුවන්ට නිග්‍රහ කළ යුතු නැහැ. ඒ තමයි මේකේ තියෙන මේ సౌందර්යය මේකේ තියෙන මේ මේ ඊටාත්ම ගැඹුරු පැත්ත ඒකයි. ඒක නිසා මම ඒ පණිතරාමේ හිටිය අවුරුදු තුනකුත් මාස නවයක් විතර කාලයක් හැමසෙන සුරාදාවම අපි සුමාන කර සැරයක් ඒ ප්‍රශ්න සාකච්ඡාවට අහු ගන්නවා හරීම ප්‍රබුද්ධයි ප්‍රබුද්ධයි කියන අමු පහේ මොඩ ප්‍රශ්න අහන්නේ ආයේක කිසිම සීමාවක් නැහැ සමහරවිට නම් වශයෙන් කියනවා මැලේසියාන් වගේ ආපු කෙනෙකුට බුද්ධහම කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ විපස්සනාව ඉහළටම ගියයි කියලා හිතාගෙන ඉන්නවා මුදම භාවනාකාරී කියලා හිතනවා නමුත් හරි වැරදි දෙක තේරෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්න නගන තාලෙම තේනවා ඒ කට්ටිය අවිලා තියෙන පසුබිම. එහෙම තමයි. මේ ප්‍රශ්නේ අහන්නේ ඇත්තෙන්ම සාධාරණව. උත්තර දෙන්නේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඇත්තටම ලෝකේ මේ වෙනකොට එයා විතරයි ඉන්නේ මගේ දැනුම ඇටියට. ඒ වගේ ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන්. දක්ෂේ කනුකම්පාය ඇති කෙනෙක්, බහුසුත කෙනෙක්, ප්‍රායෝගිකත්වය හොඳටම තියෙන කෙනෙක්. ඉතින් ඒ සංසේතේ යන්න වෙන්නේ පරිවර්තකේ කරා. ඉතින් උට පරිවර්තකයා ලස්සන පරිවර්තනය කළා කියන. ඒ සත්‍ය ලස්සනට හොඳට තමන්ගේ රයිටින් පෑඩ් එකේ ලියා ගන්න. ප්‍රශ්නේ. ඒකල ඒක ආය සභාවට දානවා. මට තේරෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ මෙහෙමයි. ඒතර පරිවර්තක ඒක උරුම භාෂාවෙන් කියනවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ගන්න හදන්නේ. මෙන්න මේකයි ප්‍රශ්නේ. ඒතර ප්‍රශ්න කරු සාතර සාතිකයක් දෙන්න ඕනේ. ඕක තමයි ප්‍රශ්න කියන්නේ. ඉතින් අහලා ඉන්නේ යනකොට පැයකමාරක් ගන්නවා ප්‍රශ්න විසඳන්න. මොනවාක්වත් කිසිම බාහනකට දාලා නැත්නම් මාට ප්‍රශ්න තැහෙනවා. ඉතින් එතකොට අර අහගෙන ඉන්න කට්ටියට එක්ක නිදිමතී එක්ක අම්මැලි හිතනවා මේ මිනිස්සු එක්ක විල වෙන කෙනකින් අහන්න ඕනේ මෙතෙන්ට ඇවිල්ලා මෙව අහන ප්‍රශ්න කියලා හරි නික අපහසු කර තත්ත්වයක් පහළ වෙනවා. ඉතින් ඒ දසක එහෙම පහළ වෙච්ච එකදී පණ්ඩිත සාමණේරසි කියනවා අපි සාකච්ඡාවට පෙළඹෙනවා නම් අපි යම් විදිහකට උපදේශයක් දෙන්න කාටරි බලාපොරොත්තු වෙනවා නම් ප්‍රශ්න අහන මනුස්සයා ගොපල්ලෙක් වෙන්න පුළුවන්. නමුත් උත්තර දෙන තමයි බෝසත් කෙනෙක් විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ ප්‍රශ්නේ මෝඩයි කියලා යා උපහාසයට ලක් කරලා බහුබෝ පුරවගන්න එපා. ඒක හරි භයානක වැඩක්. ඒක හරියම නීච වැඩක්. නොකළ යුතු වැඩක්. මොකද අපි එතන තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එන්සයි ප්‍රශ්න කරු දිහා බලලා යෝ මේ වගේ තැනක ප්‍රශ්නයක් අහන්නවත් තේරෙන්නේ නැහැ කියලා යා උපාචිත ලක් කරුවොත් නිකමන හරි ඇඟවුවොත් ඔය ප්‍රශ්න මේ සභාවට ගැලපෙන්නේ නැහැ කියලා මොකද්ද පැංගේ ගතියක් එනවා මොකද්ද පිලුණු ගතියක් එනවා ගැලපෙන්නේම නැහැ අපේ ශාසනයට අපි ආවේ ප්‍රශ්න කරු දෝතිම බදා ගන්නවා එයාට තීරණ කරලා දෙන්න ඕනේ දන්න ක්‍රමයට තීරණ කර දෙන්න බැරි නම් සමාවිල්ල ගන්න ඕනේ නේ මට සමාවෙන්න මට තේරෙන්නේ නැහැ ඒ ඉසනවනේ දීප සිද්ධියක් කළා තියෙනවා හොඳ පැහියෙක් යන ප්‍රශ්න දන්න තියෙනෙක් නේ පැහියෙක් ඇවිල්ලා ඒ කියලා ඇවිදලා ඇවිදලා ඇවිදලා අන්තිමට කියලා දෙනවා නිසා තමයි ඉන්න නායක හම්බුණා ඕනේ ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් කියලා. ඉතින් ඇවිල්ලා ප්‍රශ්නයක් අහුවා අපි ලොකු සංසි උත්තර දුන්නා මෙයා සතුටු නැහැ. එයා යන ගමන් එයාගේ යාළුවාට කියගෙන අනවලු මෙතනවත් ඇති වැඩක් නැහැ. ඒ සංසි තේරෙන්නේ නැහැ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ වන්දින්න දෙන හම්සු කෙනෙක් කොතනින් යනවා? ඒ හම්සුන්ට ඇහුණා. ඒ ආපු එකනා ලොකු ස්වාමීන් වහන්සේ ගැන සතුටු නැතුව යනවා කියන්නේ. හැබැයි සම්බන්ධ වෙච්ච පුද්ගලයා රටේ වැඩගත් පුද්ගලයෙක්. ඒකට වන්දිට ආපු ස්වාමීන් වහන්සේත් ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක කිත් ඇසු කරන කෙනෙක්. ලොකු සංසය කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේක අර කියන්න වටින දෙයක් නෙවෙයි. ලොකු සංසය කියලා තියෙනවා අසෝලාවිල ගේන දෝ ආවිල්ලා වුණ පොට්ට ඉස්සලා ගියා කියලා. ඊටසේ කෝ යනකොට කී කියා ගියා ස්වාමීන් වහන්සේ. තාංශිකහ ප්‍රශ්න වලට සාධාරණ උත්තරයක් හම්බුනේ නැහැ. ඒ ලොකු සංස්කෘල අනේ මොනවා කරන්නද බුදු ආමතුල හිටියා නම් ඒ ඇත්තටත් උදව් කරනවනේ කිව්වා. උදාහරණ හිටියනම් යාගේ ප්‍රශ්න උත්තර දෙන්න මට තේරෙන්නේ නැහැ ඉතින් මම දන්න ටික තමයි කිව්වේ කියලා. අනේ ඒ තරමට අපි සාකච්ඡාවක් කරනකොට කෙනෙක් එක්ක සම්නිවේදනය කරනකොට අපි පුළුවන්තරම් බලන් වල බලන්න ඕනේ පුද්ගලව තේරුම් ගන්න. තේරුම් ගන්න බෑ නෑ ඉතින් ප්‍රශ්නේ තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් සාධාරණ උත්තරේ දුන්නයි කියලා එයාට සාධාරණ අයිතියක් තියෙන අසතුටු වෙන්න. අපි කියනවා නම් මේ සාධාරණ උත්තර දීපු නිසා අසතුටු වීම ඒ පුදුරට දඬුවම් කළ යුත්තක් කියලා. නැත්නම් මාසකේ නීච ගතියක් කියලා ඔයගේ පහත් ගතියක් කියලා. කවදාකවත් හිතන්න එපා මේ සංසාරි බය කියන එක, දුක කියන එක, ධර්ම ගැඹුර කියන එක එහෙම දෙයකින් මනින්න බෑ. අපිට තේරුම් ගන්න තියෙන්නේ ওই ප්‍රශ්නේ අහන්නත් මමමයි. ඔය ප්‍රශ්නට උත්තර දෙන්නත් මමමයි. ඔය දෙන්නම මම වග කියනවා. ඒක කවදා හරි තේරුම් ගත්තට පස්සේ මේ තේරුම් ගන්න දේ මහා ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඊටාම සරල කාරණා කර තේරුම් ගත්තට පස්සේ දැනගන්න ඕනේ කියන වටිනාකම. ඒ පුංචි කාරණා පුංචි වුණාට ඒ දේ අහුලා ගන්න අපි සංසාරේ කොච්චර ඇවිදලා තියෙනවද? කී දෙනෙක් ආක ගිහිලා තියෙනවද? ඒ මුගල සාධාරණ අනුකම්පාවෙන් කියන තේරෙන්නේ නැහැ. ඒක මොකද කරන්නේ? කලිමුණින් නමලා තියෙන වෙලාව. නමුත් ඒත් අහනවා. ඒ ඉතින් ඒලාට දන්නා විදියට දන්න ක්‍රමයකින් තීරු කළ දෙනුන අනේ මම ඒ ප්‍රශ්නෙම නෑවුවට මම කවදා හරි මේ කාරණාව සුද්ධ කරගන්නකොට මට කියලා දීපේ එකන කිරලා මැල්ලා නෙවෙයිනේ මට කියලා දුන්නේ ඒක නිසා මම අද මෙතන ඉන්නේ නිසා මම දෙනකොට කිරලා මැල්ලා දෙන්න නරකයිනේ බඩගින්න වෙලා මාගිය කලපුතු කෙගෙට මැනලා වීවතක් දුන්නයි මල්ලකට කන්දෝ නොකන්දෝ කියලා හිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මානුබට කියලා කතාවක් තියෙනවා. නිසා අපි අත යන්තම් හරි පුංචක් හරි යමක් හරි දන්නවනම් ඒ කල්යාණ මිත්‍රන් වහන්සේලාට පිළිසිද්ධ වෙන්න මිසක්ක කොහොමඩක්වත් අපේ පඬිතුකම නිසා නෙවෙයි. ඒ තරම්ම මේ ධර්මයේ sannivedanaya තාමත්ම ගැඹුරුයි. ඔය තමයි මේ සිව් පිළිසිඹියා කියලා කියන්නේ. අර්ථ ධම්ම නිරුක්තිපටි බහන කියලා ඒ සර්වචනාංශිකේ දේශනාදී තාම ගැඹුර තමයි. අපිට අර්ථය සාකච්ඡා කරන්න පුළුවන්. අර්ථය කියලා කියන්නේ අර්ථයට තියෙන මේ සම්මුතිය. අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ ආර්ථික විද්‍යාවට. ඒක කාටත් තේරෙන. රුපියල් කාටත් තේරෙන. ඒ කියන්නේ ඔක්කොම ගණන් දෙනවා කියන්නේ. ලෝකේ යන සංයෝජන ඔක්කොම යන්නේ රුපියල් වලට. ඒකට කියන අර්ථ ශාස්ත්‍රය. නමුත් ඒ තුලින් ධර්මයේ මතකවල දෙනවා කියනවා. හොඳ දේ ධර්මයේ තියෙනවා නරක දේ ධර්මයේ තියෙනවා. ඒක තුලින් ධර්මයේ මත කළ දෙනවා කියන එක හැමෝටම කරන්න බෑ. විශේෂම ලාභ සත්කාර සම්මාන සිලෝක વિશે කටයුතු කරන මනුස්සයලක ධර්මයක් ඇත්තෙම නෑ. ඒක ඒ තරම්ම කක්ක කරනවා. ධර්මයේ තියෙන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝකයෙන් තොරව ධර්මයේ ගෞරවයෙන් ඒ කරන වැඩේට අර්ථය ධර්මයේ. එනිසා අර්ථ ධර්ම දෙක නීආර්ථ නිර්ථානීතාර්ථ කියලා දෙකක් පෙන්වන බැලුව බැලමට පේන්නේ අර්ථේ. නමුත් ඒක අපි පේනවනේ මේ සූත්‍රයේ වැලියුබන් වලට පේන්නේ මැද විතරයි මුලයි යකයි බලන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මුලයි යකයි බලන එක නෙවෙයි ලෝකේ ස්වභාවය. ඉතින් යාට ඒක පේන්නේ නැති උනත් බැලිය යුත්තේ මුලයි යකයි කියන එක තේරුම් කරලා දෙනවා කියන එක මේ සාමාන්‍ය විශ්ේ නෑ. සාමාන්‍යයෙන් මැද බලලත් ඉවරයක් නෑ තාම. ඉතින් යාට කියනවා කොයි තොග බලන එක නෙමෙයි වැඩි දින මොකක් හරි එකක් අරගෙන වේවා නාම වේවා මොකීයක හරි මුලමඳක බලන්න ඕනේ. ඒ මනසට තේරෙන්නේ නැත්තම් අහන මනුස්සයෙක් වගකීම් බාර ගන්න උත්තර දෙන එක පාගෙන පාර ගන්න. නිසා අර්ථ ධර්ම දෙකම කියලා කියන්නේ බක්ති පිට පේන මොනත වටිනාකමක් පේනවා. ඒක යට ලියවිලා තියෙන න්‍යායපත්‍යයක් පේනවා. මේ දෙකම මේ පුදුරට තේරුම් කරලා දෙනවා කියන එක වෙන්නේ නැහැ කියලා කියකි ලෝකේ. වෙන්නේ අර්ථය එහාට මෙහාට මාරු වෙන එක තමයි. ඒවා තමයි කොලවල ලියන ඒවා තමයි වචන කියන්නේ. ඒවා තමයි භාෂා කියලා කියන්නේ. ඒවා තමයි ගණන් කියලා කියන්නේ. තන චිත්‍ර කියලා කියන්නේ මූර්ති ශිල්පී කියලා කියන්නේ සංඥා කියලා කියන්නේ සීරම අර්ථ විතරයි. ඒ අර්ථෙන් දනවන දේ නීතාර්ථය යොමු කරන දේ ඉන්නේ ආවොත් අපිට මෙච්චරකට අටවන දෙයක්වත් නැහැ නිවන් දකින්න. ඉතින් යම් කෙනෙක් මේ අර්ථය ධර්මය කියන දෙකම දැනගත්තට නිරුක්තිය දැන් මට තේරෙනවා මිනිස්සුෙකුට කියනකොට ඒ මනසට මේ ටික තේරෙනවායි කියලා. ඒ වගේම මට තේරෙනවා මේ ටික තේරෙන්නේ නැහැ කියලා. ආහන්න ඒ දේ උඹට තේරෙන ටික මේකයි. නමුත් ඔය තේරෙන දේට සාපේක්ෂව මේ ටික තේරෙන්නේ නැහැ නිසා තේරෙන දේ හරහා නොතේරෙන දේට යන්නේ මෙහෙමයි කියලා කියන එකට නිරුක්තිය කියලා කියනවා. ඒක යට දන්න හරිය හරහා දන්න දේ සාතික කරගෙන දන්න හරහා නොදන්න හරියට යනවා. අයිස් කුට්ටියක වතුරේ මතුවෙච්ච කොටස කාටවත් පේනවා. දෙන්නම එකතු වෙලා කුට්ටිය පෙන්නලා දෙන මෙන්න මේ අයිස් කුට්ටිය ගැන මේ කතා කරන්න කියලා හරියට අර පේන කොටසෙන් පටන් ගන්න යා කොහොම හරි අර නොපෙන්නේ අට කොටසට ගෙනියනවා මොකද අයිස් කුට්ටිය 10න් 9ක් තියෙන යට ඒ වගේ අපි එදිනදා දවසේ ජීවිතයේ මේ නාටකම් නටනකොට මේ විතික්‍රමණය වෙන හැටි විතරයි පේන්නේ අපි සතෙක් පැලීම හරහා හොරකමක් හරහා කාමීත්‍යාචාරයක් කරා බොරු කේලම් හිස්වචන පරස්වචන හරහා හෝ අබේදානයක් හරහා දානයක් හරහා එහෙම නැත්නම් සදාචාරය හරහා සුධර්ම කතාවක් හරහා මොකකින් හරි වීතික්‍රමණය වෙච්ච හරි ආර්ථේ නමුත් පරිඋත්තාන කොටස අනුසය කොටස් අනිවාර්යයෙන් මේ කරන හැම එකෙම තියෙනවා ලෝකේ ඉන්න කලාතුරකින් කෙනෙක් වීතික්‍රමණය වෙන එකක් පේනවා ඒක යට තියෙන හරි ඔට්ටාර කොටසක් පේනවා. කාපට් එක උඩ තියෙන කුළුත් පේනවා. කාපට් එක යට පේන දූවිල්ලත් යට පේනවා. ඉතින් යා යා ඉතින් අර උඩ විතරක් දඟන්න කට්ටියට කියනවා ඕක විතරක් නැදී. ඔබ හරින් වරව කාපට් එක යට බලපං. ඕකට විශාල දූවිලිසෝකයක් තියෙනවා. අඩු ගන්න උඩ සුද්ධ කරලා තියාගෙන හිටපන්. නමුත් ඒකෙන් සුද්ධයි කියලා හිතන්න එපා. ඒ දූ කාපට් එකේ තියෙන දූවිලි කොට. ඒ නිසා මම කවදා හරි කාපට් එකක් ගසලා යටත් ගසපු දවසේ තමයි යුද්ධයක් ලබා ගන්න. මේ කාපට්ටයක් ගසනවා කියන එක පේන්නේ නැහැ. කාපට්ටක බී ගත්ත දූවිලි ගොඩක් තියෙනවා. ඒක සුද්ධ කරලා අයින් කරුවාට පස්සේ යට වෙනම තොගයක් තියෙනවා. ඉතින් ඒ දෙක දැක්කට අනිත් එක්කන ඒ දෙක දැක්කේ නැහැ කියලා දැක්කට ඒ අනිත් එක්කනට දැනෙන්න වීතික්‍රම කෙලෙස් හරහා මේ කාපට්ටකේ තියෙන කෙලෙස් සහ කාපට්ටකේ අර තියෙන දූවිලි අඳුනලා දුන්නේ නැත්තම් අපි කතා කරන්නේ ඇති දෙයක් වෙලා නැහැ ඒකේ. මොකක්වත් වෙලා නැහැ. ඒක නිකන් සෙල්ලම්පත්තියෝ විතරයි. පොඩි කාලේ සෙල්ලම්පත් වීපේ විතරයි. ඉතින් ඒකට මේ පුද්ගලයාට ඒ දන්න ටික හරහා ඒ දන්න නොදන්න පැත්තට ඒ පොඩි ළමයෙකුට තරු පෙන්නලා උගා කල් ගිහිල්ලා මේ තරු මේ තරු පෙන්නලා ওই තරු අතරමැද මේ විශාල අවකාශයක් තියෙනවනේ. ඒ අවකාශය වර්ග කරන්න බෑ. නම් කරන්න බෑ. ඒකට සංඥා නෑ. අර සංඥා තියෙන කහරහා තමයි යන්න පුළුවන්. ඉතින් ඒකට කියනවා නිරුත්ති කියලා. නිරුත්ති කියලා කියන්නේ ඒක උපමා උපමේය රූපකාකාරයේ ඒ බබාට තේරෙන භාෂාවෙන් පුළුවන් තරම් කියලා දෙන්න ඕනේ ඒක කදාකත් වේසක් ගන්න නරකයි. කදාකත් ඒක විශේෂයක් කම්පා නොකර ඉඳ නරකයි. නොකර ඉඳ අයිතියක් අපිට නැහැ. මොකද අපි ළඟ තියෙන දැනුම ණයට ගත් එක. අපිට තියෙන එක ඊගා પરම්පරාවට දෙන බවට යන බවට කටයුතු කරන්න. ඊට පස්සේ මේ රූප අර්ථය තේරුම් ගන්න ධර්මයේ තේරුම් ගන්න. ඉතින් නිරුත්‍ය හැමෝගෙම විශයක් නෙවෙයි. කාටත් එහෙම ඔක්කොටම කියලා දෙන්න හැකියාව නැහැ. නමුත් කියලා දෙන්නම් අතරත් දක්ෂයෝ ඉන්නවා. ඒක අර්ථයේ දක්ෂකම් තියෙනවා, නිරුත්‍ය දක්ෂකම් තියෙනවා, ධර්මයේ දක්ෂකම් තියෙනවා. දක්ෂකම් වලට විතරක් පටිභාණය කියලා කියනවා. ඒකට අර්ථ ධම්ම නිරුත්‍ය පටිභාණ කියලා මොනවාක්වත් නැහැ. ඔය දැන් ඉන්න ইনফরমේෂන් ටෙක්නොලොජි කාර්යයන්ට ඒක තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ විතර ඒක ලස්සනට කරපු කෙනෙක්. ඇත්තටම දැක්කයි කියලා කියන්නේ වෙන කවුරුත් දැක්කෙම නෑ. බුදුහාම විතරමයි දැක්කේ. බුදුහන්සේ ඉදිරිපත් කළ තියෙන ක්‍රමයේ. කොච්චර මේ අර්ථය දැනගෙන කටයුතු කරන කෙනාට නෑ බෑ කියන්නත් බෑ. ඔක්කොට වැඩි ගැඹුරු. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් අපි ධර්මයක් ගත්තාම බැලුව බැලමට නම් පේන්නේ මේ සෞත්‍රය හරහා අපිට අර පළවෙනි දීපු උත්තරේ සයාකාර වූ සදායතන තේරුම් ගැනීමට තියෙන හොඳ සූත්‍රයක් කියලා හිතෙන් දින තියෙනවා. බොරු නෙමෙයි ඇත්ත කතාව. එහෙම නැත්නම් කියන්නේ දෙනවා මේක පංච උපාදානස්කන්ධ පිළිබඳ කර ගන්න හොඳ සූත්‍රයක් කියලා. මේ තව කෙනෙකුට කියන්න පුළුවන් හතරමහා භූතයන් ගැන මහා භූත හතර ගැන තේරුම් අරගන්න සූත්‍රයක් කියලා. එහෙම නැත්නම් අතුන හැමදේම නැති වෙලා යනවා කියලා පේරුම් ගන්න සූත්‍රයක් කියලා. නමුත් මේ හතර චරිත හතරකටයි කතා කරන්නේ. එක්කනේ මේ ප්‍රශ්නේ තේරුම් ගන්නවා සලායතන හරහා. එයාට අනික් අතට තේරෙන්නේ නැති වෙන්නේ ඊට තියෙන. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. එයාට නිවනට උදව් කෙලින්ම ඇරලා තියෙනවා. තව කෙනෙකුට හිතෙනවා ඒක නම් තේරෙන්නේ පංච උපාදානස්කන්ධ කියනකොට අයිට වැඩිය පොඩ්ඩක් විතරයිතෝ තියෙනවා. නමුත් එයා හිතුවත් එම අයියෝ මම හරි මෝඩයි මට මේ කලායතන තේරුණේ නැහැ. මට මේ හතර මහා භූතයන් තේරුණේ නැහැ කියලා තැවෙන්න ගත්තොත් එයාට වැලයන් හැටියට මැස ගහ ගන්න දන්නේ නැහැ. මොකද ඒ මනුස්සයාට පණින්න අයිතියක් නැහැ. ඒ මනුස්සයා කොම් කරන්න අයිතියක් නැහැ. අශා පහත් කුලේ කියලා හිතන්න අඩුව අඩු දැනුමක් තියෙන කෙනෙක් කියන්න වෙලාවක් නැහැ. මොකද හැම කෙනාම පටන් ගන්නකොට ඒ වගේ අන්ධ භූතයි අනාතයි අසරණයි. තව කෙනෙකුට අතරමහා භූතයන් කියනවා ඒක නම් මේ පට වියාපෝතියෝ කියලා ඒක තේරෙනවා. නමුත් එයා කලින් ගත්තොත් වැඩක් නැහැ මම ඒක තේරුම් ගන්නවට නෑ. සතර හතලායතර තේරුණේ නෑ. මට පංච උපාදානස්කන්ධ තේරුණේ නෑනේ. මට තේරෙන්නේ මේක විතරනේ කියලා තමයි කනකාට වෙන්න පටන් අරගත්තොත් ඒ තේරුම් ගන්න එකේ වැඩකුත් නෑ. එහෙනම් මේ ලෝකේ ඔය හය හතුනම තේරුම් ගතක් නැතක් මේ ඇතිවිච්ච හැමදේම නැති වෙනවා කියන එකයි මේකේ තේරෙන්නේ උන ඕනේ මලදාරයක් වෙච්චවයි ඇතිවීම නැතිවීම බලපං කියන එක තේරෙනවා ඒ මාස කියයි මම බුද්ධ ආගමෙත් නෙවෙයි ඒක නම් මට තේරෙනවා ඉතින් ඒ වුණාට මම බුද්ධ ආගමෙ නෙවෙයි මට ඉරණකිනවා තේරෙනවා ඉර බහිනවා තේරෙනවා ඇතිවෙනවා දෙයක් ඇති වෙන නැති වෙනවා තේරෙනවා නමුත් මට පංච උපාදානස්කන්ධ තේරෙන්නේ නැහැ මට සලආයතන තේරෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ විතරයි යාට මොනවා තේරුම් ගත්තේ නැතුණත් ඒවා තේරුම් අරගත්තේ නැතත් තේරුණත් නැතත් භාවනා නොකරනට වඩා උඹේ දැනුම හොඳයි කියලා කියන්නේ. ඒ නිසා අන්තිමට ආමතුලන බුදුආමතුල මතක් කරලා කියනවා. උපමාවක් කියනවා බුදුආමතුලන කතාව තියෙනවනේ මේකයි වෙන්නේ කියන සියයතාපි පුරුසස කිංසුකෝ අදිත්‍ය පුබ්බං හොති. උඹට මම මේ කතාවක් කියන්නේ. මොකද්ද? මිනිහෙක් ඉන්නවා කෑල ගහ දැකලා නැහැ. මෙතන ඉන්න කට්ටියත් එහෙමනේ කැරගන්න නැහැ. දගලන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒ උපමාවක් විතරයි. කින්සකෝ අදිට බුබ්බන් හොති. ඒ මනුස්සයා දන්නවා කැල ගහ දකපු කෙනෙක්. ඒ පුද්ගලයා කියලා අහනවා යේනසෝ අඤ්‍යතරෝ පුරුෂෝ උපතංකමති තව කෙනෙක් ළඟට යනවා ඒ මනුස්සයා දස්සාවි කින්සකෝ. එයා කැල ගහ දකපු කෙනෙක්. ගිහිල්ලා අහනවා කීදිසෝ ආවෝ කින්සකෝදී එහෙනම් අපිට මට වෙදෙක් කිව්වා කෑල පොත්තක් හොයාගන්නයි කියලා. උඹ දන්නවා කෑල ගහ. කෑල ගහ මොනවා වේද කියලා. දැන් මේ තමයි බුදුචානන්චාගේ චිත්තේ. එතකොට මේ මේ මේ පුරුෂයා කතා කරලා කියනවා එයා දැකලා තියෙන එයා කෑල ගහ ගන්න විදිහට කාලකොකෝ ආවසෝ කංශකෝ. අවරත්නි කාමේ කෑල ගහ කළු පාටයි. එනිසා ගාගෙන පිච්චිච්ච කණුවක් වගේ. එමයි කෑල ගහ කියලා. ඒ මනුස්සයා ගිහිල්ලා බලනවා නෑ. එහෙම එකක් හොයාගන්නේ එයා තව කෙනෙක් ළඟට යනවා. කෑල ගහ දැකපු කෙනෙක් කරා. එතකොට කියලා අහනවා ඇවැත්ටි මට මෙහෙම කෑල බීජකට ඕන මෙතන නැත්තම් කෑල ගහක් වෙනවා දැකලා තියෙනවා. එයා කියනවා ලෝහිත කොකෝ ආවසෝ කෑ කිංසුකෝ මන්තපේ උසයි මේ මන්ත මන්තපේ සුපමෝති. කෑල ගහ රතු පාටයි මස්වැදලි වාගේ. ගහේ පේන තියෙන්නේ මස්වැදලි වාගේ ඒක නිසාම කෑගයි. ඒ පුද්ගලයා කියලා බලනවා එහෙම බලන්න කියපු જાති මනුස්සලා කියපලක් නැහැ. මස්සජිලෝගේ ඉක්ොත් නැහැ. ඊගාටතු දෙවෙනි කාර්ය කරපද කියනවා ඕවිල කොකෝ අවසෝක් කින්සුකෝ. එයා කියනවා මේ කරල් කරල් එල්ලෙනවා මුතුත් පතුරු ගහලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කෑර ගහ කියලා. ඒ පුද්ගලයා කියලා කියනවා එතන ඒව જાති ගහකොත් ඒ කැලේ නැහැ කියලා. ඊට පස්සේ තවත් වෙන මේ තුන් දෙනාම අර තව කෙනෙක් කෑල ගන්න කෙනෙක් ගාන ගිහලා කියනවා. ආයත් මට කෑල අවශ්‍යකට බෙහෙතකට වෙලා තියෙනවා. කෑල ගහක් අඳුරන්නේ කොහොමද? එයා කියනවා බහලක්පත්ෝ කොළ තියෙනවා. හරි හැවන තියෙනවා නුග ගහක් වගේ කෑල ගහ කියලා. තේරෙන්නේ නැහැ. ඒ මනසට අහුවෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන්සේ කියනවා අර පළවෙනි මිනිහා ගිහිල්ලා තියෙන වින්ටර් එකේ දැකපු මිනිස්සේ කොළ ඔක්කොම හැලිලා ගහ කළු පාටයි. ඒක නිසා එයා දැක්කේ කෑල ගහ කළු පාටට. කොළ හැලිච්ච නිකන් ඉච්ච කනක් වගේ. ජීවිත මනුස්සයා යනකොට මල් පිපිලා කැල ගහේ පොහොට්ටු එනකොට මේ යවනි කියන්නේ මේ මලේ ඇති වෙන මල් පෙත්තම නෙවෙයි මල් පෙත්ත කොපුවක් වහ කොළපුවකින් වැහිලා ඉන්නේ ඒ කොළපුව දිගෑරනාම එක තන්නේ රතු පාටයි පෙත්තේ දිගෑරෙන්න ඉස්සලා පොට්ටුවත් රතු පාටයි. මල් පෙපිලා තියෙන කාලේට සම්පූර්ණ පෙන්න තියෙන ගහනක් තල ගහක් සරසුවා වගේ රතු පාට කරනවා. ඉතියා කියනවා කෑල් ගහ මස් පිටුවක් මස් වගේ රතු පාටයි කියලා. ඉතියා ඒ මල් පෙපෙන කාලේ දැකපු කෙනෙක්. ඊගායකනා කියනවා මේ හවලි වගේ එල්ලෙනවා පොතුත් පතුරු ගහලා තියෙන කියලා. ඒ කියන්නේ මල් පෙපිලා කරල් හැදිලා තියෙන කාලේ. අනිත් එක්කනා කියනවා ගොඩාක් කොළ තියෙන හැවර තියෙන ගහක් මුග ගහක් වගේ යාද කරලා තියෙන හොඳට ගහ වැපිලා තියෙන වෙලාව. ඉචාර පුද්ගලයා යනකොට ඒක නෙවෙයි තියෙන්නේ. ඒක නිසා ඒ පුද්ගලයා ඇවිල්ලා කියනවා මේ හතර දෙනාම බොරු කිව්වයි කියලා. බොරු නෙමෙයි ඒ කටේ දැකලා තියෙන්නේ ඒ වෙලාවට ඒ දැකපු දේ මේ පුද්ගලට සංනිවේදනය වෙලා නැහැ. මෙයාගේ අවශ්‍යතාවය බොරුවකුත් නෙවෙයි. අර මේසු කිව්වේ බොරුවකුත් නෙවෙයි. හම්බෙච්ච නැති එක බොරුවකුත් නෙවෙයි. ඉතින් ඒකට මේ ලෝකේ গুপ্ত දෙයක්. ඇත්ත කියලා දෙනවා ඇත්ත දැකලා නැහැ. නමුත් අපේ හිත ඕන තරම් කෙලමෝලෙන් දමලා ඇන්නක් මෝල් ගහෙන් ඇන්නක් නොතේරෙන්න ඉඩ තියෙනවා. ඒක මේ මුද්දලික දෝෂයක් නෙමෙයි. එහම අපි පන්තියකට උගන්වනකොට 10%කට 15%කට ටක් ගන්නකොට තේරෙනවා. අනික් කට්ටියක් ඉන්නවා කොච්චර කියලා දුන්නා. මොන්න තරම් කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක මරන්න වටින්නේ දඩුවම් කරන්න වටින්න දෙයක් නෙවෙයි. ඒක මරණ දඬුවමක් දෙන්න ඕන තේරෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? අර මනුස්සයට තේරෙනවා ඒක උගේ දක්ෂකමකුත් නෙවෙයි. ඒක නේ ඇති. ඌට කියලා තියලා තියෙන මනුස්සයා ඒක දැකලා තියෙන්නේ. සීතේ ඍතුවේ ඌයා ගිහිල්ලා තියෙන සීතේ ඍතුවේ. ඒක උඩ ගහ දැක්කා. අනිත් මනුස්සයර කියලා තියෙනවා අර පිපික් නේන කාලේ ඌ යන්නේත් මල හොයන්න මල පිපෙන කාලේ උඩ දැක්කා. අනෙක් මනුස්සයා දැකලා තියෙන ගෙඩි හැදිච්චා කොළ මේ ගෙඩි හැදිලා කරල්ලෙලන කාලේ ඒ කාර්ය කිය මනුස්සයල පේ. ඒ වෙනත් මොකක්වත් නැතෝ කොළ වැවිලා තියෙන වෙලාවදී මනුස්සයට ඒ ඉතින් එතන ඒ විස්තර කරන මනුස්සයා සීතීත්වයේ ගහක් ගැන විස්තර කරලා හොයන මනුස්සයරත් අවශ්‍යතාවක් කළා. ඒ මනුස්සයා සීතීත්වයේම ගිහිල්ලා මේක කැහැලා ගහ කියලා අල්ලනවා කියන එක මොන්න තරම් අහම්බෙන්ද කියලා බුදුන් දැක නිවන් දකින්නයි කියන එකේ තරම්ම අහඹයක්. බුදුරජාණන්සේ බොරු කිව්වා නෙවෙයි. කිව්වා. ඒක තේරෙන්නේ නැහැ. තවත් එකයි මේකෙන් ගන්න තියෙන්නේ නොතේරීම දුර්ලභමක් හෝ කෙනෙක් තව කෙනෙක් අව탁සිරු ලක් කරන්න හෝ තමන් අව탁සිරු ලක් කරන දෙයක් නෑ එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ නැවත නැවතත් ප්‍රශ්නය නැවත නැවතත් උත්තර දෙන්න කවදා හරි සීතීර්තුවේ කැලගාගෙන සීතීර්තුවේදිම කියලා සීතීර්තුවේදිම හොයන්න කියලා සීතීර්තුවේදි හොයාගත්තොත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. කියන දේ ඇහෙනවා, ඇහෙන දේ කියනවා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන ප්‍රශ්න, කතා කරන දේවල් බැලුවොත් ඒකේ sannivedana වෙන ප්‍රමාණය නැහැ කියලා කියනවා. කිසිම sannivedayak වෙන්නේ නැහැ. මේක පිස්සු ලෝකයක් තියෙන. ඒකට නිකන් පොඩි අපිට මොකක්ද කියන්නේ සමීක්ෂණයක් කරන්න පුළුවන්. දෙන්නේ කරි කට්ටියක් කතා කරන තැනකට තමයි පොඩක් වාඩි වෙලා. ඒ කතා කරන එකනා දැන් මේ එක්කෙනෙක් අත්තරගෙන එයාගේ මාතෘකාව ලියන්න බලන්න. ඒකට එයාට උත්තර දෙන එකන එක පාර්ට් එයා මාතෘකාව වෙනස් කර ගන්නවා. ඊගාව එක්කන අනිත් මාතෘකාව වෙනස් කරන පටන් ගන්නෙ කොහෙන්ද? ඉවර වෙනකොට කවදාකවත් පටන් ගන්න නැහැ. කතාවේ කිසිම තේමාවක්. ඒ ලස්සන ලියලා තියෙනවා මේ ගාන්ධිතුමා මම හිතන්නේ ගාන්ධිතුම කවුරුත් වගේ දන්නගෙන නැත්නම් දරගන්න වටින කෙනෙක්. එයා ඉපදලා තියෙන බොහොම වැදගත් පවුලක. හැබැයි තාමත්ම ලැජ්ජශීලී. අසුබාන જાති ළමෙක්. පුංචි වයසේ ඉඳිදී. එයාගේ ගෙදෙට්ට එනවලු හැම රාජ්‍ය නායකයෙක්ම වැදගත්ෙක්ම සල්ලිකාරයෙක්ම ගුණවතෙක්ම එනවලු. ඉතින් මෙයා කවුරුරි ආවම හරි ලැජ්ජයිලු සභාවට යන්නේ දොර දොරත් පිටිපස්සේ ඉඳගෙන අහගෙන ඉන්නවලු තමන්ගේ මාමා තාත්තා බාප්පා ඒගොල්ලෝත් එක්ක කතා කරන්න හැටි. අහගෙන ඉන්නකොට මෙයාට තේරුණා මෙච්චර වැදගත් ගුණවත් කට්ටිය කතා කරන්නේ අම්මු පිස්සුවක් කියලා. මොන්නම තාලයක් කරලා කතා කරන්නේ. මේ තා වැදගත් මිනිස්සු කතා කරන්නේ. ඒ කියන දේ නෙවෙයි අරයට එන්නේ. අර යන්න කොච්චර ගන්න මෙයා මල්ලේ පොල් කියනවා. ඉතින් මෙයා ගොඩාක් කල් ඇහුම් කන් දීම විතරක් කරගෙන ඉඳලා තියෙනවා. මේ වැදගත් ගුණවත් තාම කාලේ නැහැ කියලා කලාතුරකින් එන මිනිස්සු අනේ මට හදිස්සියෙන් ඉන්න උනේ කියලා කියන දේ හෝ නැත්නම් නිකන් කයි වාරුවටම දවස ගත කරන මිනිහා හෝ මොන්නම පද්ධතියක් යට මොකක්වත් නැහැ. මේක ගොඩාක් කල්පනා කරාට පස්සේ පුංචි ගාන්ධිට හිතනලු කොච්චර වචන කතා කරා සංනිවේදනයක් කෙනකල් ලෝකෙ වෙන්නේ නැහැ කියන්නේ. බුදුරජාණන්ති කියලා තියෙනවා ලක්ෂයක් වචන කතා කරනවට වැඩිය හොඳයි. නැත්තම් ગાථා 1000කින් යුක්ත බණක් කියනට හොඳයි එක වචනකින් උට කෙලමෝලෙන් දවල එන්නනම් එච්චරයි තියෙන්නේ. තේරෙන්න කිව්වනම් එච්චරයි ඕන කරලා තියෙන්නේ. ඒක වෙන්නේ නැහැ. සාරිපුත්‍ර සාංශිකේ අන්තිම දක්ෂයා අනිකොල්ල ගිහිල්ලා දවස් කරන් බණ කියනවා සාරිපුත්‍ර සාංශ හරියම ඇනේටම මීටින් ගැහුවා ඉවරයි ඉතින් ඒ නිසා මේ දවසක අපි සම්පප්පලාපලින් උපදන අකුසල කර්මයේ මැති භාවනා හරියන්නේ නැති එන්න මොකක්වත් ඕනේ මතක තියාගන්න මේ සම්පප්පලාප කියලා කියන්නේ තේරුමක් නැති වචනයි සත්‍යෙක් මරුවා වගේ වෙන විදිහට කියනවනම් අපාගාමී කර්මපතයක් මේ තේරුම් ගත්තී වචන කතා කරනවා. කර්මපත 10යි තියෙන්නේ. සත්‍යක් මරීම හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය කිරීම, බොරු කේලම් හිංසචන පරුසචන කතා කිරීම, මිත්‍යා දෘෂ්ටිය. අවිජ්ජා දෝමනස්. ඉතින් මේ කාරණා 10න් සත්‍යක් මාර්ගයේ ඉස්සර වුණාට අපි දවසක කතාවට ගියාම කාරණාට එළි වෙච්ච නැති එල්ලයක් නැති තේමාවක් නැති කතා කරන අපිට කවදාකවත් හිතෙන්නේ නැහැ මේක අකුසල කර්මයක් කියලා. ඔහේ කතා කරන එක කියන භාවනා කරපුවා හිතවිලි එනවනේ හරියට හරියම භාවනා කරා. මේක අනිත් පැත්තත් කියන්නේ. කතා නොකර හිටියොත් පිස්සු. දැන් මේ රටේ මිනිස්සු අනේ කිව්වට ඒක කතා කරන්නේ නැහැ. ඉතින් උන් අන්තිමට දවසට හැම එකම පැයක් සල්ලි දීලා කවුන්සලින් වලට යනවා. රස්සාව කරලා ගෙදර යනවා මම පැයකට පවුන් 30ක් විතර ගෙවනවා මේනම් කීයක් ගෙවනවද දන්නේ පැයක් දෙනවා ෆ්‍රී ඇසෝසියේෂන් වල අපි එක එක අයවරුවට ගියාම ෆ්‍රී ඇසෝසියේෂන් පොල් හතුරුලා යනවා දවසට ඕහොම අල්ලම ගෙදරත් එක පැය ගාණක් කතා කරද්දී නිකා අල්ලින්නේ නැහැ ඒ නිසා අපේ පිස්සු අඩුයි මේ සාමාන්‍ය පිස්සු මෙහෙ ගණන් ගන්න පිස්සු අඩුයි ඒ වුණාට ඔක්කොටම පිස්සු තමයි ඉතින් නිසා මේකේ මේ බැලන්ස් එකේදී අපි බැලුවොත් උන්නෝයි පිට තියෙන චිත්‍රම තමයි හිත ඇතුලේ තියෙන්නේ. මට ඒක තැනකට යන්න ඕනේ සදාචාර වෙන්න ඕනේ නිවන් ලබන්න ඕනේ අනිත් පැත්තෙන් අමෝ කෑදරයි අමෝ ආසාවල් අමෝ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන තින මේ දෙන්න අතර කවදාකවත් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ඒකට හීනයක් දැකීමෙන් වගේ පිස්සුවක් හැදිල්ලෙන් වගේ තමයි සනීපයක් ඇති වෙන්නේ. ඇතුළත sannivedanayak කවදාකවත් වෙන්නේ ඒක ওই නියුරොලොජි වල මේ ළඟදී තමයි තේරුම් අරගත්තේ දකුණු අර්ධ ගෝලයක් මොළයේ වම් අර්ධ ගෝලයක් අතර කෝකස් කොලොසම් කියන තද ස්නායු හතරමං හන්දියකින් දෙක සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් කවවම කවදාකවත් වම් මොලේ දකුණු මොලෙත් එක කතා කරලා නැතිව. අපි වැඩ කරනවා නම් වැඩ කරන්නේ දකුණු වම් මොලේ ටිකක් වැඩ කරනවා. දකුණු මොලේට ඉද්ද ඔළුව උස්සන්නම දෙන්නේ නැහැ. ඒ යටපත් කළම කියන්නේ මොකද දකුණු මොලේ හරියම කරුණාවන්තයි මුළු ලෝකෙම එකයි කියලා පිළිගන්න මනුස්සකම විතරයි ඒකේ තියෙන්නේ. දකුණු වම් මොලේ කියන යුව කොහෙද? අල්ලේ තියෙන එක තමයි ඉන්න ඕනේ තර්ක විතරයි ඇත්ත ගහපා දෙන්න ඕනේ. ඉතින් ඒක හැමදාම අර කැටපත් කරනවා. ඉතින් ඒක නිසා මැරෙන දවසේට යනකම් අපි මේ නිවනට අදාළ කොටස මේ කවුරුත් එක හදා බෙදා ගන්න කොටස එහෙම නැත්නම් කියන්නේ අපි ඔක්කොම කොච්චර જાති කළත් අපි ඔක්කොම එකයි කියන කොටසට ඉඩ දෙන්නෙම නැහැ. ඉතින් මේ සංනිවේදනය වුණාට වචනීමල් ලැබුවයි කියලා අලුත් දෙයක් ලැබෙන්නේ අර ෆ්‍රිජ් එකේ දාලා වහලා තිබුණ එක අරලා බලන එක විතරයි තියෙන්නේ. මේ නිවන් ලැබලා තියෙන්නේ. ඒකට දෙන්නේ නැහැ ඔලෝ උසන දෙන්නේ නැහැ. තර්කෙමනේ. එහෙම නැත්නම් Taman ගැන විවේචනමනේ. අකුසල්පේ වැරදිච්චවමනේ කතා කරන්නේ. ඉතින් මේ සූත්‍රයේ කියවිච්ච දෙයක් නෙමෙයි මම මේ පෙන්වන්න හදන්නේ. මේ sannivedanදී අපි අහුවෙලා තියෙන ගැටේ අපි හිතනවා මේ කවුරු හරි ඇවිල්ලා අපිට නිවන් ලබා ගැනීම සඳහා මොනවද දෙයි. අදිට අර නත්තල් දවසේ රැයට නත්තල් පප්ප ඇවිල්ලා මේසෙකට මොනවද දාලා යනවා වගේ අපිට නිවන වෙලාවක ඩක් ගාලා හම්බ වෙයි කියලා හිතන්නේ. වෙනවනම් හොඳයි. හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ මේ ඇතුළත කතාව පිටත කතාව මේ හැම දෙයකම අපි මේ තොරතුරු තාක්ෂණ යුගයේ හිටියට අද විතර අවුල් ලෝකයක් ඇත්තේ නැහැ. ඇතුළතත් මෙච්චර මානසික අසහන තියෙන ලෝකයක් ඇත්තේ නැහැ. ඒ නිසා sannivedanayak වෙන්නේ නැහැ. නමුත් මම නැවතත් කියනවා මේක දුකකට ගන්න එපා, හිත් කරදර පිස්ස ගන්න එපා. මේකටයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මේකේ අපි උපන්නේ මැරෙන්නේ මේකමයි. අපි මේක තේරුම් ගත්තොත් මේක ඇතුලේ තියෙන තද යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් විතරයි කියලා එදාට තෙරෙයි ඔකටයි තකතිරුකම කියන්නේ කියලා. ඔකටයි මෝඩකම කියන්නේ කියලා. ඔකටයි අන්ධකාරය කියලා කියන්නේ. ඔකට අවිද්‍යාව කියන්නේ කියලා. ඒ නිසා Tamange අවිද්‍යාව මෙච්චරයි කියලා දැනීමටමයි නිවන කියලා කියන්නේ. මම මෙච්චර තකතිරුවක් කියලා දන්නවනම් මම මෙච්චර මැට්ටෙක් කියලා දන්නවනම් මම මෙච්චර මෝඩෙක් කියලා දන්නවනම් මම මෙච්චර අන්ධකාරයේ ඉන්නේ කියලා දන්නවනේ මේ මනුස්සයා නිවන් දබලතියි. අපි හිතන්නේම නෙවෙයි නිවන කියන්නේ දිලිසෙන එකක්. ලස්සන නගරයක් ඒකට ඉනිමගකින් හදවලා යන්න තියෙන රත්තරන් ඉනිමගේ උඩට ගියාට පස්සේ සියල්ල හම්බ වෙනවා. අනේ කවදද මේකට ඉනිමග හම්බ වෙන්නේ කියලා තමයි බලන්නේ. අපිට තේරෙන්නේ නැහැ මේ වර්ධින හැම වෙලාවකම දුකේන හැම වෙලාවම නොතේරෙන හැම වෙලාවකම මේ දුක්ඛ සත්‍ය තමයි පේන්නේ. ඉතින් අපි ඒක වළක්වන්න හදනවා. ඒකන පශ්චාත්තාප වෙන්න හදනවා. අනේ ඒක නැතුව කොහොමද කිසිම නිවනට යන්නේ. ඒ නිසා සරුවචනන්ත මේ වගේ ප්‍රශ්නයක් කාට කවදාකවත් බණින්න දොස් කියන්නේ නැහැ. සරුවචනස මතක් වෙන ජාතක 500ම පල්ලෙහාට අනේ මමත් මෙතන හිටියානේ. ආව හතරක් මොනවාක්වත් දන්නේ නැතුව මං හිටියානේ. ඉතින් ඒ වෙලාවේදී ඒ වෙලාවේ හිටපු සල්යාන අක්පුරුෂයෝ මූණ බල්ලනේ මේනි අපිට උදව් කරේ. ඒ නිසා අපි දන්න ප්‍රදේශේ පදනම් කරගෙන නොදන්න ප්‍රදේශයට ඒ හරහා යෑමෙන් තමයි පාර හදාගන්න තියෙන්නේ. ගිය කෙනෙක්ගේ ආදර්ශයට අරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ සරුවචනාංශයේ අර කැලගහේ උපමාව පෙන්නලා කියනවා ඒ මිනිස්සු හතර දෙනාම තියලා තියෙන උත්තර හරි. භාව ප්‍රශ්නේ සාධාරණයි. දැන් අපිට තේරෙන්නේ නැති එකක් තේරෙනවා මට. ඒ නිසා ඒක මගේ ප්‍රශ්නයක් දැන්. ඒක මම තමයි මේකට දරුවඥයිනේ, අමා මෑණිනේ. බුදුහාමර කියනවා කිසිම දරුවෙක් විශ් කරන්න බෑනේ බුදුහාමරට. පරදේශක්කාරයෙක් කියලා. මගේ නෙමෙයි කියලා ඔක්කොම මගේ දරුවෝ. ඉතින් බුදුරජාණන්සේකට මම ඔබට උපමාවක් කියන්න. ඒ උපමා හැටියට තේරුම් ගනින්. රාජ කෙනෙක් ඉන්නවා රාජ්‍ය රෝහලේ විශාල රාජානෙත් තියෙන එකේ පච්චන්තිම නගරයක් තියෙනවා. ඈත කියලා වරක නගරයක් තියෙනවා. ඒ නගරය ඉතා බලවත් කොටු තාපකින් වඩ කළා තියෙනවා. කිසිම අනවශ්‍ය කෙනෙකුට එන්න බෑ. ඒක ඉතාම බලවත් කොටු තාපකින් දියාගලකින් මොන කාවල් දාලා තියෙනවා. මේ දොරට නගරයට පිවිසෙන දොරවල් හයක් තියෙනවා. ඒ දොරවල් හයේ මිතාමත්ම දක්ෂ දොරටු පාළු වෙන්නේ. එතකොට නැගිනේට දිශාවෙන් එක්කෙනෙක් ඇවිල්ලා අහනවා දූත යුගයක් කියලා බුදුසසුන සඳහන් කරන්නේ. ඒ දූත යුගය අහනවා මේ නගරේ නගරාධිපති කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ ඒ දෝආරිකයන් නැත්නම් මේ දොරටු පාලක ස්වරූපේ තමයි ආයේ ප්‍රශ්න කරන වෙලාවෙම දැනගන්නවා මේ එන්නේ මගේ ස්වාමියාගේ හතුරෙක්ද මිතුරෙක්ද කියලා. එයාට හැකියාව තියෙනවා. හතුරෙක් නම් එයා කියනවා මේ වෙලාවේ යන්න දෙන්න බෑ. කාගෙන් අහලා දාවේ ඩෙන්ටි කාඩ් එක වෙන්නන්න එක්ස්රේ එකට දාන්න ඕනේ. බඩු ඔක්කොම චෙක් කරන්න ඕනේ. ඉතින් ඔක්කොම ටික දාන්න. එහෙම තේරුණොත් එහෙම මොකක්වත් නැහැ මේ මාගේ සුවද කෙනෙක් කියලා එයා කියනවා. කෙලිම යන්න යනකොට හතරමං හන්දියක් හම්බ වෙයි. මේ නගරේ මැද තියෙන එක ඒ හතරමං හන්දි ළඟ ඉන්නව නගර අධිපති කියලා. ඊට පස්සේ බටහිර දිසාවෙන් එක්කෙනෙක් කියනවා. එතේ එන දොරට පාලයක් ඒ ශීඝ්‍ර දූත යුගයක් එනවා. ඇවිල්ලා කතා කරලා කියනවා මට මේ නගරාධිපති හම්බෙලා පණිඩක් දෙන්න ඕන. අර ඒ කෂ සාකච්ඡා කරන ක්‍රමෙම දැනගන්න මේ පණිවිඩේ මිත්‍ර පාක්ෂිකද සතුරු පාක්ෂිකද කියලා. ඒකල කියනවා හොම් පැත්තෙන් ගියත් ඔය හතරවන් අන්දි හම්බ වෙනවා. හතරවන් අන්දි ගියාම නගරාධිපති ඉන්නවා. ඔගේ දොරවල් හයෙම එන හැම පණිවිඩ කාර්යයකටම ඒ දොරවල් ඉතාමත්ම ශක්තිමත් වෙහිලා තිනවා වටත් කොට පාදලා තිනවා. එන දෝවාරිකා දක්ෂයි. ඉතින් ඒ කෙනා දක්ෂව යොමු වෙන්නවා. අහන කෙනා ඒ යොමු දිගේ ඒ පාර දිගේ ගියොත් එයාට සිව්මන්සල හම්බ වෙනවා. සිව්මන්සල හම්බ වෙනකොට සිව්මන්සලේ මන්ද ඒ අවශ්‍ය නගර අධිපති ඉන්නවා. නගරයේ අයිතිකාර නගර සාමි ඉන්නවා. ඒ නිසා કોઈ දිශාවෙන් ආවත් යාට ප්‍රශ්නයක් නැහැ. සිව්මන්සල්ට යාට තියෙන්නේ මේකල කියන බුදුහාම මම උඹලට උපමාවක් මට මම උපමාවක් කිව්වේ. මේ නගරයේ කියන්නේ මේ කය. ඒකේ තියෙන මේ දොරටු හය තමයි ස්පර්ශ ආයතන හය. අච්ඡත් ස්පර්ශ ආයතන හය. ඕකේ විතරයි ගණන් වෙන්න පුළුවන් නේ. ඇහැ එකක්, කන එකක්, නාසය එකක්, දිව එකක්, කය එකක්, හිත එකක්. ඔය හයේම දක්ෂ දොරටු පාලකෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒ වගේ දොරටු ඔයදී සතිය පිහිටවල කියනවා. එතන උපමා උපමා කල්පනා කරනවා එක දොරටුපාල 10 දෙනෙක් කියන ප්‍රශ්න එනවා. අපි දොරටුපාලයේ කියන බුදුරජාණන් ඒක වචනේ පාවිච්චි කළා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඇහි පිටුවක් කනේ පිටුවක් නාහේ පිටුවක් එකම සතිය තමයි වැඩ කරන්නේ. හැබැයි සතියට තියෙන දක්ෂකම අනුව එයාට හැමතැනම පෙනී හිටින්න පුළුවන්. ඒකට දැන් කියන්නේ non local reaction කියලා. ඒක සාමාන්‍ය තර්කයට අහු වෙන්නේ නැහැ. ඒ කියනවා සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝනයක් න්‍යෂ්ටි වටේ කරකැනකොට වේගය කොච්චරද කියනවනම් ඒක වලාකුලක් වගේ පේන්නේ කොතනත් න්‍යෂ්ටිය තියෙනවා වගේ පේන්නේ. මේ සමා වෙන්නේ ඉලෙක්ට්‍රෝන. ඒ තරම්ම වේගෙන් මේක කරකිනවා. අතනක් තියෙනවා මෙතනක් තියෙනවා මේ වේගය එච්චර කොච්චරද කියනවා කියන්නේ නන් ලෝකල් කියලා. ඒ වගේ සතිය පටන් ගන්නකොට නම් එක තැනකින් තමයි පටන් ගන්නේ. අපි පටන් ගන්නකොට පිම්බි මැකිලි ප්‍රදමන අපි කියන වෙන මොකක්වත් බලන්න බෑ ඕකෙම බලපන් කියලා. නමුත් පිම්බි මැකිලි බල බල එනකොට ආනාපානෙ පේනවා. ඒ සතියේ තියෙන හැකියාවක් තාමත්ම ශීක්‍ර හරිම යොසුලුයි. පටන් ගන්නකොට අපි එකකින් පටන් ගත්තට දෙකක ඉන්න පුළුවන්. හැබැයි මට ආධුනිකයට බෑ. ආධුනිකයෙ එකකින් පටන් ගන්න අර එන එක බාධාවක් විදියට සලකලා කමක් නැහැ කරබල කරන්න එපා ප්‍රතික්‍රියා කරන්න එපා ගණන් ගන්න චොකරන්නේ නැහැ. ඒකට තියෙනවා දෙක තිබුණාට ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉන්නකොට ශරීර පුරාම වේදනා දැනෙන්න පටන් ගන්නවා. සංනිවේදන එන්න පටන් ගන්නවා. කරදර කරගන්න එපා. ඒක තිබිච්චා. ඒක තියේදී සතිය පාත්තර. මොන අන්තිමට බලනකොට ඒක තියේදී සතිය විතරක් නේ ඒ වගේ ගුණාගුණ කියන්න පුළුවන් තරමට එනවා. ඒ සත් කයේ ඇතුළේ තියෙන වේදනාව විතරනේ හත්ත් ඇහෙන්න පටන් ගන්නවා. ඒක හරි කරදරයක්. නමුත් ගුරුවරයා කියනවා ගණන් ගන්න එපා. ඔය සත්‍යයෙන් ඔබට කතා කරන්නේ ඔබ මුළු ආන්තරං ආනපනත් එක හිටපන්. ඉතින් ඒකට යෝගාචර බරපතල ප්‍රශ්නයක් එනවා. සද්දේ අහන්න කියලා තමයි මේ කියන්නේ එපයි කියලාද කියලා කියන්නේ ආනපානෙම සතිය පිටවන්න ඕනේ. ඉතින් ගුරුවරට කියනවා සද්දේ ලොකු නම් අහපන්. එහෙම නැත්නම් ආනපානෙ හිටපන්. ඉතින් යාට කියන්නේ නෝ එතකොට යා හිතා ගන්න වෙනවා මේ ආනපානෙ තමයි නිවන කියන්නේ. නෑ. ආනපානෙ නෙවෙයි නිවන කියන්නේ. මේ සතිය ක්‍රියාකාරකම් පෙන්වන්න එනේන කරදරේ හැටියට කියනවා. ඒක කරදර කරනවා නම් ඒක අහපන්. එහෙම නැහනේ. ප්‍රතිකරම ආනපාන කරන ඕනේ ඒකට බලන හිතේ රූපම ඇවිල්ලා පේනවා. සද්දක් තියෙනවා. කය වේදනක් තියෙනවා. පිම්බි මහැකිනවත් වෙනවා. ආනපාන ඉන්න පුළුවන්. මේක මොන යාරවත් කිව්වට තේරෙන්නේ මං කියන්නද තේරෙන ක්‍රමයක් ඕගොල්ලන්. ඕගොල්ලෝ hina වෙනවා. මනුස්සයෙක් කියනවා මම මේ කලින් කියලා තියෙනවා කියනකොට තේරෙයි ඕගොල්ලන්. මයංගනේ හිටියලු අම්පාරේ පාසෙට යනවා. ඉන්නවල ඉන්නවල ඉඳගෙන පට්ට අවුව බස් වලට ගිහින්. ඉන්නකොට මේ දැන් බස් එකේ ඉන්නවල 10ට විතර විනය චාන්ටි ගෙදර කියලා පක්කියක් ගන්නම් කියලා අම්පාරේ ගිහින්. බස් එක තමයි කියලා පණිඩියක් ආවා. ඉතින් මිනිහා කරපු දේ මේ බුලත්තර කකා හිටපු ගමන් හිටවල දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. කඩේ කරකට උනාලු ප්ලේන් ටිකක් ගන්න. දුවර සීනි දාලා ප්ලේන් ටිකක් දෙනකොට මිනිහා ආයෙත් එක්කෙනෙක් කැලේ කළු 11ටත් විශ්වාස නැහැ කියලා. ඊට ඒ තාප්පේ වැඩේ ෂෝකේස් එකේ වැඩේ තිබුණා. ඊජමන් තේතවලු වැඩේ එකක් කෑවනම් හොඳයි. ප්ලේන්කියා වැඩේ එකක් ගහපම් පෑය දෙකක් ඉන්න පුළුවන්. ඊට ඒ මංසරේ ඉස්සරහ දැන් එළියට ගිහලා ආයේ ප්ලේන්කියා ගහලා වැඩේ කාලා බුලත් ටිකක් ගන්න ගියාම සෑහෙන ගහන නිසා බුලත් ටික මේ හක්කේ තියාගත්තා. වැඩේ කහපන ගම මේ හක්කේ කහපන ගම මැදි ප්ලේන්කිය ගැහුවා. ප්‍රේන්ටිටි අම්බුණා මේ යක්කේ බඩේ කෑල්ල කනවා ආයෙ ටිකක් කළා ඉවර වුණාට පස්සේ බුලත්තක් අරගෙන ඊට දැක්කා ඉතින් එක උගුරයි එක උගුරයි තියෙන්නේ මේ පැත්තේ බුලත්තක් තියෙනවා අර පැත්තේ වඩේ තියෙනවා නැති ප්‍රේන්ටි ගහන්න පුළුවන් ඉතින් ඒගොල්ලෝ කිව්වොත් එමන ඉස්ලාම කටවලා බුලත්තට පැත්තක තියලා වඩේක කාලා ප්ලේන්ට ඒකනේ සාමාන්‍ය ටේබල් මැනර්ස් කියන්නේ. අපි කාටද කියලා දෙනකොට එහෙම නේ කියන්නේ. නමුත් සිද්ධ වෙන්නේ ඕකයි. නිසා සතිය හොඳට පුරුදුනාට පස්සේ ওই කොයි කොතන මොන දේ තිබුණත් ඒ මලවන්තු එතන තියෙන බව දන්නේ සතියෙන්නේ. එච්චරනේ ඉතින්. ඒක හොඳ එකක් වෙච්චාම මොකද නරක එකක් වෙච්චාම මොකද? මෙතින් ප්ලේන් ටික ගන්න ඕන වඩේ කැලක් ගන්නවා. ආයෙ ප්ලේන් ටික ගන්නවා. ආයෙ වර්ණාට පස්සේ බුලත් ටික ගන්නවා. බුලත් ටික තමයි ප්‍රධාන මූල කරපත්තාන. වඩේ එක තමයි තේ ප්ලේන් ටික තමයි දෙවෙනි කරපත්තාන. වඩේ එක තුන්වෙනි කරපත්තාන. තේන්ටි අර ඇයි ඕක කියන්නේ කියහම ඕගොල්ලෝ hina වෙනවා බුද්ධාගම පොත්වල ඕවා නැහැ කියලා කියනවා. පොතේ ওই නිදර්ශන නැහැ කියලා. නමුත් ඒ වගේ කරන්නේ නැතු වුණොත් එහෙම මේ කොයි පැත්තේ මොන නිදර්ශිතේ මොන කරුණු ආවත් ඒක තමයි සතිය දක්ෂකමට ආව එකක් නිසා ඕක කරදරයකට ගන්න එපා. දෙකක් ආවම කොහොමද කරන්නේ තුනක් ආවම කොහොමද කරන්නේ එකක් දන්නවනේ ඒක කරගෙන යන්න. මේ සතිය ඒව හදාගෙන යන ක්‍රමයක් තියෙනවා. ඒකට හැම වෙලාවෙම මූලධර්ම මානකුළු උත්තර දෙන්න පුළුවන් කමක්. ඒ සම්පූර්ණ මූල ධර්ම දන්න මිනිම මොනම කෙනෙක්වත් ලෝකේ නැහැ. නමුත් මෙතෙන්දී මොකද්ද බහුලීගත කරන්න ඕනේ? මම මොකේද යොමු කරන්න ඕනේ? ඕ කොච්චර දැනුමැතුව මොනේ දේ බහුලීගත කරන්න ගත් වාදියට. වැරදුනාට දාන බලලා අහන්නක් වෙන්නේ නැහැ. ආයතනයක් හරි පැත්තට දාන්න පුළුවන්. අපි කියමු හොඳවර සත්‍ය පාත්තගෙන කියන්නේ. අර පහුගිය දවස්වල ඉච්චි ඔය අපි ප්‍රශ්න සාකච්ඡා වලදී ඉතිපත් වගේම ඔන්නේ ජොඩේ ගෙඩිය ගැහුවා නැගිටින්න උනා. ඉතින් නැගිටින්න උනාට පස්සේ අර ඔක්කොම සතියේ කඩලා යනවා. නමුත් ආයේ නැවත සතිය ඇති කරන්න පුළුවන් ගතිය කඩන්න පුළුවන් ද gediye? බෑ. ආයෙත් ඔක ඇති කරන්න පුළුවන්. ඒ වෙලාවේ ඒක නැති වුණා. ආයෙ ගන්න පුළුවන්. දැන් අපි ලස්සනට වතුරකඩක බලා ඉන්න ඕනේ. අනේ හරි ලස්සනයි. තමන්ගේ මූණ පේනවා. ඒකනේ ඔය මේ නාසිසස්ත්‍ර සිද්ධ වුණේ. බලහිට නාසිසස් දැකන දැනගෙන හිටියේ වතුරේ. මේ පරාවර්තන ගතියක් පිළිබිඹුවක් මෙයා හිතුවේ දෙවඟටක් දක්වන ආශිර්වාද කියන්නේ පිරිමියෙක්. එයාගේ මූණේ තරම් ලස්සනයි. නමුත් ඒක ආශා වෙලා බදා ගන්න යනකොට වතුරේ හෙල්ලුණා දෙවඟට නැති වුණා. ඉතින් මට හරියම කනගාටුව සිද්ධ වුණා. අනේ මේ ඇතුළේ ඉන්න දෙවඟන. ඉතින් ගොඩාක් වෙලා ඉනකොට ආයේ අන්තම් පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නකොට බදන්න හදනවා. බදන්න හදනවා ආයෙ නැති. අන්තිමට දඟලලා දඟලලා මැරුණා. ඒ දෙවඟන බදා ගන්න බැරිකම නිසා. ඉතින් ඒ ඒ මිනිස්යාට තේරුණා නම් මේක එවිස්සුනාට පිළිඹු කඩ කඩ වුණාට කරබන් හිටියනම් ආයෙ පිළිඹු පේනවයි කියලා. ඒකට ඕනේ කරලා තියෙන්නේ කලින්ගේ දැනුම පොඩ්ඩක් තිබුණා නම් ඕකේ එනේන ගානේ බදා ගන්න යන්න ඕනකමකුත් නැහැ. මේක චලනේ උණයි කියලා පිළිඹු කඩ කඩ උණයි කියලා ඉස්තරහණියක් වෙන්නේ නැහැ. කරබන් හිටියනම් ආයෙ විශ්තු වෙනවා. ඉතින් ওই නාසිකී කතා ඔච්චර ගැඹුරු නර නිසන්නමනේට ඕගොල්ලෝ ගියා නම් ඒ වාහනයක් එව නැත කරපු ගාන නිසන්නමනේ බයිසිකලයක් හරි කාරයක් හරි ඕකේ සයිඩ් කන්නඩිය ගන්න රිලෙව් එකක් එනවා. ඇවිල්ලා සයිඩ් කන්නඩිය බලපුවම යහ පැත්තේ ඉනවා තව රිලෙව් එකක්. අරුව වැඩිම අල්ලනවා. බත් කන්නේ දවසේ. අර කන්නඩිය අල්ලගෙන යහ පැත්තේ රිලවට ගොරවනවා. ගොරවන්න ගොරවන්න උත් ගොරවනවා. ඉතින් අල්ලනවා. අපි තුදේ ඉඳලා හැන්ද වෙනකන් ඔච්චරනේ කරන්නේ. වෙන මොකද්ද කරන්නේ? අපි මේ ලෝකේ කියලා හිතාගෙන තියෙනවා මොකද්ද එකක්. ඒක අපිම වවාගත්ත ලෝකයක්. ඒකත් එක්ක ගැටෙන එක තමයි කරන්නේ. අපි දිග්ගිත්තක් දන්නවනම් ඔය ගැටෙනවා. තමයි ඒක තමයි නොදන්න කවන කරබන ඔය උඹට විරෙත් ඇව්වත් ඇඬුවත් ගැහුවත් ඔය රිලවදී අපට කරබනේට මං කියලා කොහොමද රිලවට කියන්නේ? ඊළඟට කියතයි ඔක කන්නාඩි තමයි ඔක පෙනුනට මොකක් දැක්කේ නැතුව ඔක හිටපන් කියලා ඊළඟට කරන් දිත්තේ චිත්තමත්තම් භවිෂති කියවන තේරෙනවා. රිලවට කිව්වොත් එහෙම දිත්තේ දිත්ත මත්තන් කියලා තේරෙනවද? අපි ත්‍රිලව්නේ. අපිටත් ඔක කිව්වට තේරෙන්නේ නැහැ. අපි මේ ආනාපාන කරන ඉන්නකොට සත්‍යයක් ආපු ගමන් දැන් මම මොකද කරන්න කියලා භාවනා පැත්තක දීලා සාහංශ මට හැන්දෑ පොට්ටක් විනාඩි භාගයක් හම්බෙන්න බැරිද? ඇයි? මේ ආනාපාන කරනකොට සත්‍යයක් ආවුනා. ආනාපාන කරනකොට ආලු කැප් වෙනවා. ආනාපාන කරන උඩ යනවා වැටුණා. හරි හරි එහෙම බෑ මේක මේක මොකක් හරි වැදගත් පණිවිඩයක් ඇති මේක මේ කොච්චරක් බලන සංනිවේදනයේ තියෙන ප්‍රශ්න දිහා බලන මේ එක ප්‍රශ්නයක ලක්ෂ ගණනක් එක පැතිකඩ තියෙන. එක ප්‍රශ්නකින් ගොඩාක් දවසේ අපිට සන්තෝෂයක් තියෙන අඩු ගන්න මේකෙන් මම ගොඩාවා කියලා කවදාවත් නෑ. ගොඩ නාව පැති ගැන කනගාටුව විතරයි ඉතුරුලා තියෙන්නේ. කොච්චර නාස්තිකද බලන අපි කල්පනා කරන්නේ. කොච්චර ස්වයං වේචනද කියලා බලන අපි කල්පනා කරන්නේ. කොච්චර දුක් ගන්න සුරුද කියලා බලන්න අපි කොච්චර දුකට කැමතිද කියලා බලන්න අපි කොච්චර මේ අනුන්ට දෙස් දෙනවද මේදී අහවලා කරපු දෙයක් වෙන්නේ නැති කියලා කොච්චර හරියට මේ ලෝකේ ඇයි මේ හරියට වෙන්නේ නැත්තේ කියලා අපි කොච්චර දුක් ගන්නවද කියලා බැලුවොත් දුක් සාගරයක් කිලෝ රක්නති පාරක් නමුත් සර්වචනාංශ පෙන්නලා දීලා තියෙන්නේ ඔබ මේ ප්‍රශ්නෙට සාධාරණ නැත්නම් ප්‍රශ්න දිහා බලන ඉන්න ඉන්න ඉන්න ඉන්න ඔබට තේරෙයි මේකේ පැතිකඩවල් වල වෙනස් ගතිය විපරිණාම ගතිය නිවන් දැක්කත් වෙනස් වෙන්නේ නැහැ. වෙන විදිහට කියනවා වෙනස් වීම නොවෙනස්ස ලෝකේ පවතින. නිවන් දැක්කත් වෙනස් වීම වෙහෙම තමයි. ඒ නිසා වෙනස් වීම නොවෙනස්ස පවතින. ඉතින් මේ වෙනස් වීම දුකක් කරගන්නේ මේක මම කියාගත්තා. වෙනස් වීම තමයි ස්වභාවය. ඒකට විපරිණාමය කියනවා, හුත්ව අභාවය කියලා කියනවා. එහෙම නැත්නම් ඇති දේ නැති බවට පත් වෙන එක කියලා කියනවා. ඉතින් අපිට ඕන තියෙන්නේ මේක මෙහෙමම තියෙන්න ඕනේ කියලා. ඒක නිසා මම නොතිබීම මට වෙච්ච නිග්‍රහයක්, මගේ වැරද්දක්, මගේ නොදැනුවත්කම, මගේ සීල නැතිකම, මගේ කාලකණිකම කියලා මේ වෙනස් වෙන දේ පිළිගන්න කොහොමදක් යමති නැහැ. ඉතින් බුදුරජාණන් කියන්නේ ඒ වුණාට කියනවා මේ මා අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවනාව අවුරුදු 4ක් 5ක් කරලා තියෙනවා. මොකක්ද අනිත්‍ය කියලා? අනිච්ච අනිච්චන් කියලා මෙනේ කර. මොකක්ද? ඒක අහන්න එපා. ඒක ඕනේ නෑ කාටවත් කරනවා. නිතර නිතර අනිච්ච මෙනේ කරලා තියෙනවා. අනිච්ච මෙනේ කරන්නේ ඉස්සලා මේ පේන දේ වෙනස් වෙනවා දකින්නකොට මෙච්චර gadu ගෙනෙනවා. එච්චර කරප්පන් එනවනේ. කොහොමද මේ මිනිස්සයා මේ අනිත්‍ය භාවන අනිත්‍ය ලක්ෂණය අනිත්‍යනපසනාවක් කරලා තියෙනවා කියලා කියන්නේ. ආනපනිට දාලා බලන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි අනිත්‍යම් කියලා කියන්නේ. වෙන මොකක්ද? ඒක බලන්න යනකොට වෙන එකක් එනවා. ඕක තමයි විපරිණාමය කියන අපිට කැමැති දේ හිතේ හිතින්නේ නැහැ. ඒක දැක්කයි කියලා උඹට දෝෂයක්වත් නැහැ. ඕක තමයි බුදුහාමර පෙන්නන්න හදන්නේ. ඕක තියන් නොදැක්කා වගේ බලන් ඉන්න බැරිද? නැත්නම් ඕක අපේක්ෂා කරලා ඉඳගෙන ඉඳ ගන්න බැරිද? ඊට බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ. වෙන්න මොනේ නැහැ කියලා හිත තරක් කරගන්න එපා. දුක් කරදර ගන්න එපා. මේක තමයි පේන්නේ. පේන වෙලාවේ බලන්න. එතකොට අපිට අනිවාර්යයෙන්ම ඊට වැඩිය අද තියෙන අවස්ථාව අනපන බලන්න. අපි එනේන එකට තැවෙන්න පටන් ගත්තොත් අර නාසිකස් දෙවකන බදා ගන්න කියා වගේ වතුර විවේක වෙන්නේ ඉස්සෙල්ලා බදා ගන්නවා. බලන්න බලන්න බලන්න කවදාකවත් ඒ වතුර විවේකේ ලබන්න වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් කියනවා මේ නගරය කියන්නේ කය. මේක පියුසන් දොරවල් හයක් තියෙනවා. ওই හයෙම ඇතුළේ නගරයට තමයි. මේ හොඳට මතක තියාගන්න. උඹ නම් ගියේ උඹ උතුරු දෙසින් නම් ඇතුළු උනේ ඒ වෙලාවකට දකුණු දෙසින් ඇතුළේ ඉන්න බෑ. කොහොම ඇතුළේ ඉන්නේ? උතුරු දෙසින් කියනනම් ඒක විතරයි උඹට තියෙන අනික ඒවා යන්න බෑ. ඔබ දකුණු දෙසින් ඇතුළා නම් උතුරු දෙසින් බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ රූප රූප හරහා නම් ඇහැට වැටෙන. එච්චරමනිතර සද්ද රූප අදාළ නැහැ. ගන්නත් බෑ. කන්ද රූප රස රූප පොට්ටබ රූප ගන්න බෑ. ඔබ යම් මේකින් මේ භාවනාවට පෙළඹෙන්නේ අවස්ථාවේදී සද්ද රූපේන සද්දයක්දී කියනකොට කවදාක රූප රූප අදාළ වෙන්නේ නැහැ. අදාළ වුණ මොනගෙන කනගාට වෙන්නත් එපා. කන්ද රූප රස රූප නැහැ. මොකද එකවරකට එකයි. ඔබ රස රූපති කියනවනම් ගන්ධ රූපති කියනවනම් පොට්ටප රූපති කියනවනම් ඒ ඩිංගිත්ත දන්නවනම් හොඳටම ඇති මේ ඊතුරු ස්පර්ශ ආයතන මම දන්නේ නැහැ. ඒ වගේ සිද්ධ වෙනවනම් මේවා දන්නේ නැහැ කියන හිතන වාරයක් පාසාර මතුවෙච්ච එක දක්ක ගන්න තියෙන සරල භාවයක් විදු භාවයක් නැති වෙනවා. ඒ නිසා තමයි දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න සතිය වැඩි වෙන්න වැඩි වෙන්න සංනිවේදන භාවය වැඩි වෙන්න වැඩි වෙන්න මේ තොරතුරු වැඩිවීම කරදරයක් කර ගැනීම අසහනයට හේතුවක් කර ගැනීම ස්වයං විවේචනයක් කර ගැනීම ඒක අනුන්ගේ දෝෂ කියලා හිතන්න පටන් අර ගැනීම එයි මේ ලෝකෙ මේව පිළිවට වෙන්න පැති දේවල් කියලා හිතන්න පටන් ගැනීම කියන මේ කරුණු හතර කිසිම කෙනෙක් කවදාකවත් දිනුවක් විදිහට සලකන්නේ නැහැ. මම නැවතත් කියනවා. මේ සතිය පිටවන්න ගියාට පස්සේ විඳට වඩා නුරුස්නා ගති පහළ වෙනවා. ඒක මේ සතිය පිහිටෙපේකේ වැදගත් ලක්ෂණයක්. ඒ වගේම සතිය පිහිටවන්න ගියාට පස්සේ ස්වං විවේචන වැඩි වෙනවා. මම සීල් ගත්තට මොකද සීල්පද කැඩෙනවා. මම මේ මේ දේවල් කරන්න කියන විතර කෙරෙන්නේ නැහැ. ඉතින් ඒක සතිය වැඩි වීමේ ලක්ෂණයක්. ඒ වගේම හිතනවා කැඩිච්චාම මේක අසවලා කරපු දෙයක්. මේ වැස්ස නිසා වෙච්ච දෙයක්. මේ ආණ්ඩුව නිසා වෙච්ච එකක්. මොනවා හරි කවුරු හරි හොයනවා. ඒ වැරද්දට දඩ බීම කරගන්න. ඒකත් සතිය දියුණු ලක්ෂණයක්. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ මම භාවනා කරන මෙච්චර මහත්ය මේ අසවලක් අහිනවනේ. අර මනස දුර හයියක් වහනවා. මේ මනස සිල්සිටි බෑක් හොල්ලනවා. හැම කෙනාම හිතනවා ඇයි මේ මෙච්චර භාවනා කරන මේ මානසිකුට මේ තේරෙන්නේ නැද්ද මේ ළඟ කෙනෙක් භාවනා කරනකොට හයියෙන් කතා කරන්නේ මොකටද කියලා? ඇයි මේ ලෝකෙ පිළිවෙලට වැඩ කරන්නේ නැත්තේ? බරපතල ප්‍රශ්නයක්. මේ හතරම සතිය පිටව බවට ලකුණු. නුරුස්නා ගතිය වැඩි වෙනවා ස්වභාව විවේචන වැඩි වෙනවා අනුන්ට දොස් හොයන ගතිය වැඩි වෙනවා එයි මේ ලෝකෙ පිළිවෙලට යන ගතිය වැඩි වෙනවා කියන මේ හතර මොන කෙනාටද තේරෙන්නේ මේ මගේ සතිය ප්‍රතිඵලයක් කියලා කවදාවත් නැහැ නේ චෝර බුදු කෙනෙක් වෙන්න බෑ විල කියන්න බෑ ඔච්චර සංවේදී නෑ දැන් සංවේදී සංවේදී නිසා දැන් තේරෙනවා මේ තේරෙන දේ දුකට ගන්න එපා මේක ඉස්කර දුක් කරදර ගන්න එපා කියලා කොච්චර කිව්වත් අසත්පුරුෂයා බුදුජානක කියන කොහොම බුදුන් කිව්වත් ඒක දුක් කරදෙට ගන්න. සත්පුරුෂයා සතියේ ජීවණක් විදිහට ගන්න. ඕක තමයි සත්පුරුෂා සත්පුරුෂ ගන්න. කොයි තමයි ඥානි කියන්නේ. ඉතින් එක තලයේ ඉඳගෙන අපි එක බණ ඇහුවට එකම ධර්ම මණ්ඩපේ ඉඳගෙන අපි එකම මාතෘකාවේ බණ භාවනා කරා. කරදරයක් ඉස්සරහට ආවට පස්සේ ඒක සාධනීය පැත්තට හරි පැත්තට දාලා බලනවා කියන එක තන්නේ කරම හම්බයක්. හරිගිය දවසේ බුදුහාමුදුරට වදින එක විතරයි කරන්න ඕනේ. හරිගිය දවසේ ධර්ම රත්නයට වදින එක කරන්න පුළුවන්. හරිගිය දවසේ සංඝ රත්නයට වදින්න පුළුවන්. හරිගිය දවස් තමයි සීලයට වදින්න පුළුවන්. මේ මගේ ඥානයක් නම් මගේ පඬිතුකමක් නෙවෙයි. හරිගියේ නැත්තම් තාම අපිට සංනිවේදනයක් කළානේ අපිට තේරෙන්නේ නැහැ මේ භාවනා කරගෙන යනකොට මේ මේ දේවල් මතුවෙනවා. විතර ජානාසේ විතර කරනවා. ඒක පරණ වෙච්චි තුවාලයක්. දක්ෂ සල්ලි වෛද්‍යවරයෙක් හරි ඇවිල්ලා බේත් තාන්න ඉස්සලා හොදලා ඔබේ ගලවලා පිරිසුදු කරාට පස්සේ වෙද්දට වැඩි රිදෙනවා. අර ජීවන ගාලේ වගේ නෙමෙයි බේත් තාන්න ඉස්සලා සුද්ධ කරාට රිදෙනවා. ඉතින් එහෙම එහෙම සුද්ධ කරන්නේ නැතුව බේත් දෙන්නට අහන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන වෙලාවදී ප්‍රඥාව එන්නේ ඉස්සලා සතිය මේක සුද්ධ කරනකොට රිදෙනවා. හුලක් මැදුනත් රිදෙනවා. අත කැවුනත් රිදෙනවා. මොකද ඉස්සලා මේක තුවාලේ වනේ පා මුඛ පාදලානේ තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ඉවසන්න බැරි කමක් නෙවෙයි තියෙන්නේ. පඬිතකමයි. තකතිරුකමයි. අමනකමයි. මරිකමයි. අවිද්‍යාවයි. ඕක දැනගන්න කැමති නෑ. ඕක ඕක තේරුම් කරගන්න නෑ. ඒක අවාසියට ගන්න. අපි කොච්චර පානිය මරිද අමනද තකතිරුද මම කියනවා අනේ ඕගොල්ලන්ට බනිනවා එහෙම නෙවෙයි මං ඈ. මට එහෙම ඕන ගමන් නෙවෙයි මම තේරුම් ගන්න හැදී මේ සත්‍යය මේ දුක මේ අස්පනා අපිට පේනකොට අපි මේක නරක පැත්තට දානකොට ඉති පුතන් කියන අසත්පුරුසයි කිය. ඒ මනසට මේ මේ මේ මොඩ අන්ධ මිනිසයාට පාරක යනකොට ගලක මණික් කලක පාය වෙනකොට ගන්න දන්නේ නැහැ. ඌට තේරෙන්නේ නැහැ. ඉතින් මේක කායිකවත් දෝෂයක් කනකාට වෙලත් නැහැ. නැවත නැවතත් ලක්ෂ වාරයක් කරන්න වනමුකේ පෑදුවට පස්සේ රිදෙනවා වැඩි. සතිය පිහිටුවාට පස්සේ මේ අනවශ්‍ය කරදර වගේක් අපට එනවා. ඒක අපි මේ අනුන්ට දොස් කියන පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ අපිට සහයෝගයක් නැහැ. මේ බුද්දිස් හැන්ගෝවර් එක කියලා මට අලුතෙන් හම්බුච්ච වචනය. කන්තරෝටි ගාම මේ මිනිස්සු අපිට නොසලකා ඉන්නවලු. මොකද අපි ළඟ මේ අමුතු වසංකේතයක් අමුතු කසානා එකක් බෝ වෙලා වගේ. ඇත්ත තමයි. ඒක ඉතින් මේ මිනිස්සුගේ දෝෂෙ නෙවෙයි නේ. තමන්ගේ තමන්ට තියෙන භාවනා කරන බව පෙන්වන්න යන්න බකාටවක් කරා. මේ ඔක්කොම දෙල්ලම තියෙන්නේ මේ අයියා වෙන්න හදනවා අපි ඉස්සර ඕගොල්ලෝගේ නේ අපි විපස්සනා භාවනා කරනවා ඕගොල්ලෝගේ නේ අපි මේ ෆුල් රෙසිඩෙන්ෂල් භාවනා කරනවා මේ තරමටම කක්කලට කරන දෙයක් කරන්න කරමන පැත්තකට ගලා මොකක් කරන්න කවුරු හරි සැකේට බලනකොට hina වෙලා නිකන් පාත්ත බලන්නේ අනික ඒක එහෙම නැත්නම් මේ හැම දියුණුවක්ම ඒ බුදුචානන්සේ ද්වේතාංගපසන සූත්‍රයේ කිලින්ම සඳහන් කරලා තියෙනවා මේ පෘථග්ජනිය හැම ආර්යයන් වහන්සේලා හොඳයි සුඛයි සුබයි කියන හැම දෙයක්ම දුකයි කනතරයයි අසුබයි කියලා තමයි බාර ගන්න. පෘථග්ජනිය යමක් සුඛක් සුඛයි සුබයි ආත්මයි කියලා ගන්න නම් ආර්යයන් වහන්සේලා කියනවා ඒක දුකමයි කියලා. අසුබමයි කියලා. මේ තරම්ම වෙනසක් තියෙනවා. ඉතින් අපි හැම චිත්තක්ෂණයකම සත්පුරුෂය සඳහා සත්පුරුෂ වෙනවාද කියලා කියන්නේ ඉවසන්නා සත්පුරුෂ වෙනවා. කිපිල්ල කලබල කිපිල කලබල කරන මේක උත්සන්න කරගත්තොත් අසත්පුරුෂ වෙනවා. ඒ අසත්පුරුෂකමට අක්කම්පණි එපා. ඒ සත්පුරුෂකම අක්ක කොටුණක් විදිහට පාර ගන්න එපා. බලන්න ඉවසන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවනේ. විවේක වෙන ප්‍රමාණය වැඩි වෙනවනේ. තමන්ට තමන් මේ ප්‍රශ්න කවුරුවත් උත්තර දෙන්නේ නැහැ. උත්තර දුන්නත් වැඩකුත් නැහැ. මම හොයා ගන්න ඕනේ කියන උදේකලා වෙනවනේ. ඕක තමයි දියුණුව කියන්නේ. එනිසා මේ සලායතන හයෙන් කොයි එක නගරයට ගියත් සර්වඥාන්ති කියන නගරය තමයි. ඊට පස්සේ මැදට ගියාම මේ හතරමහා භූතයන්. ඔය මොන සලායතනත් වැඩ කරන්නේ හතරමහා භූතයන් හරහා තමයි. පඩවියාපෝ තේජෝර. ඒකට යන්න පුළුවන් නම් ඒ මිනිස්සයා කියන දේ අහගන්න ඕන. ඔබ මේ මැද විශාල නගරයක් මේක අතරමැද අනන්ත අතුරු පාරවල් තියෙනවා. හැම අතුරු පාරක්ම විසිතුයි. නමුත් හැම අතුරු පාරක්ම කාලේ නාති කරනවා. උඹ ආවේ නගරාධිපති බලන්න නම් දැන් ඔය අතුරු පාරවල් කියන්නේ එක නෙවෙයි මේ කාරණා. හැබැයි අතුරු පාරවල් රාශියක් තියෙනවා. හැම එකක්ම සුන්දර සීන. සුවඳ මතක. අපිට වෙලා තියෙන අපිට මතක නැති වුණා අපි ආවේ නගරාධිපති බලන්න කියලා. අපි අර දකින්න දකින්න හැම පාරෙම ඔය ඔය බල බල වමට සිග්නල් දාලා දකුණට කපනවා. ඕකමයි කරන්නේ. වමට සිග්නල් දාලා තියෙන්නේ බලනකොට කපලා තියෙන අනිත් පැත්තට. ඉතින් මේක කරන්න නිසා ඔය ඇමරිකාව වගේ රටවල් වල මේ භාවනා කරන්නේ කවදාකවත් නගරාතුවති හම්බෙන්නේ නෙවෙයි. හීලින් වලට. එහෙම නැත්නම් මේ තෙරපිටික් වලට ඒ මඟට යනකොට අනිවාර්යයෙන් මේ වගේ ගොඩාක් පැතිකඩ තියෙන නිසා කාටවත් හිතන යඩේ. මේ හිතමුනේ නැති අතුරුපලයක් හම්බෙලා දෙන ජාන්තියට අතුරුපලේ ඵලෙ වෙනවා තමන්ගේ වැඩේ මතක නැහැ. නමුත් ඒ හරියට මේ කියපු කාරණා අරගෙන මේ අතුරුපාරවල් ගොඩක් තියෙනවා මම සිව්මන් සල්ට යන්න පුළුවන් වුණොත් සිව්මන් සල්ට ගියාට පස්සේ වැඩි දුරක් නෙමෙයි එතනම තමයි මේ නගරහතපති ඊට පස්සේ කියාපු දැනගත්ත පාර මේ සලායතන තේරුම් ගත්ත තැන ඉඳලා නැත්තම් සතිය පිටවල සලායතන තේරුම් ගත්ත තැන ඉඳලා ඒ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සහිතව තමංග වචනේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන පුළුවන් තරම් කතාව අඩු කරලා පුළුවන් තරම් මේ අනවශ්‍ය වැඩ අනවශ්‍ය වැඩ පුළුවන් තරම් අඩු කරලා හැකි තාක්ෂුරට යහ ජීවන ක්‍රමයක් ඇතුළු මේ රට්ටු පෙන්නන දේ රජේ පෙන්නන දේ දේශපාලනඥයෝ අන්දන දේ නෙවෙයි අපි ජීවත් වෙන්නේ රට රාජ්‍යයට පෙන්වන්නවක්වත් සුඛෝපභෝගී වෙන්නවක්වත් පාරිභෝගිකත්ව සඳහා නෙවෙයි මේ ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් ටික තියාගෙන පුළුවන් තරම් මේ සත්‍ය තේරුම් ගන්නයි. ඒක නිසා අල්ලපු ගෙදරසු මොනවා කෙරුවත් තමයි පුළුවන් තරම් අර පිරිමැසුන් 10ක ඇඟිල්ල තරමට ඉදිමෙන්න පුළුවන් විදිහේ ජීවන රටාවක් තෝරා ඉන්නවනම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව නැත්තම් කද්දාකත්ම සම්මා වායමක් එන්නේ නැහැ. කොච්චර තටමල භාවනා කරා කොච්චර විපස්සනා ඥාන නැත්තම් ඔය මොන දේවල් ලැබුණත් තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුනේ දියුණුවක් වෙන වග කියන්නේ නැත්තම් ඔක පොදුවේ හිතන්නත් ඒවා තනිසණියම. අර සම්මා වායාමයක් යායි කරන ප්‍රයත්නයේ සම්‍යක් වායාමක් වෙන්නේ. සම්පූර්ණ රවටා ගැනීමක් වෙනවා. ඒක තමන්ම තමන්ගේ කණ්ණාඩියේ මූණ දිහා බලනකොට මම වෙනදට වැඩිය අනවශ්‍ය වචන කතා කිරීමේදී නැත්නම් කතා කරන වචන ප්‍රමාණය සීමාවක් වෙලා තියෙනවා. ඒක මේ කරන වැඩ රට්ටු තරන තාට හැම දේවල්ම කරනවා නෙවෙයි කර්මාන්තවල එනනම් සතුම් මෙරි මොහොතක් කිරීම ආදී නරකම නෙවෙයි අනවශ්‍ය දේ පුළුවන් තරම් අරසවෙන. ඒක ජීවන රටාව. යහ ජීවන ක්‍රමය. අනවශ්‍ය දේවල් වලට යන්න එපා. Tamanට ගැළපෙන්නේ ආගමට ධර්මයට ගැළපෙන යහ ජීවන රටාව දිහාට ලොකු කැපකිරීම කරන්නේ. ඒක එච්චර කිසිම කෙනෙක් අපිට ආගේ ආඩම්බරය කරන එකක් නෑ. ඇයි මෙච්චර හැකියාවල් තියෙද්දි ඇයි මේ මේ සරල චාම් ජීවිත ගත කරන්නේ කියලා මිනිස්සුන්ට වෙන්නේ මහා රස නොදන්න මැට්ටෝ කියලා. මෙච්චර හැකියාවල් තියෙනවා. ඇයි මේ තරම් හම්බ කරලා මෙහෙම මෙහෙම කරන්නේ නැත්තේ. ඉතින් ඒකෙදි කියන සින අපි මේ විදිහට තියෙන හැකියාවල් ඔක්කොම යොදවලා තියෙන ඔක්කොම මේ භෞතික දියුණුව ලැබුවොත් ඒක මේ ලෝකීය දිනුවක් භෞතික දිනුවක් ਸਰවචන්සිකේ තන හොඳලාගෙන් සිද්ධ වෙන්නේ සුසාන වර්ධනයක් විතරයි. සෝහොන්කොත් ගන්න වැඩි වෙයි. වෙන මොකක්වත් නැහැ. අපි කොච්චර ලස්සන ජීවත් වෙලා මැරෙලා ගියත් මැරණ එක එකයි. ඔක්කොටම එකයි. දුප්පතටත් මරණ එකයි, පොහොසතටත් එකයි. උගතටත් එකයි, මෝඩයටත් එකයි. ලස්සන මනුෂයටත් එකයි, කැත මනුෂයටත් එකයි. මේ වැඩිමාල් මනුෂයටත් එකයි, පාල් මනුෂයටත් එකයි. ඉතින් මේ ඉන්න ටිකට මෙච්චර දඟලන්නේ නැතුව මැරෙන බව දැනගෙන මම කියන්නේ ඒක නැස්චාතර ගන්න කියලා. අර ජීවන රටාව, බඩ රස්සාව සාධාරණ එකක් කරගත්තොත් ඒ මනසට ඕන තරම් කාලයක් තියෙන බාහනා කරන්න. මේ උන කොඩ මගේ බරපතල රාජකාරී බරපතල වැඩ කරපු මිනිස්සෙක් නා. මම දැන් වුණත් ඕනම කෙනෙකුට අභියෝග කරනවා. ඔගොල්ලෝ කියන කාරණාවල මොනම දෙයක්වත් නැහැ. ඔය එකම ජීවන රටාවක් ගත කරද්දීවත් සත්‍ය පාවිච්චි කරන්න බැරි මොනම බාධාවක්වත් නැහැ. කවදා හරි ඕගොල්ලෝ අසාවි ඔච්චර කාර්යබහුල ජීවිතයේ ජීදී කොතනදීද මගේ සතිය කැඩෙන්නේ කියලා. කොතනකවත් කැඩෙන්නේ නැති වෙන්න යන්න පුළුවන්. ඒක ආදර්ශයට තියාගන්න. නෝනායි කියලා කනගාටු වෙන්න එපා. මේකටයි වෑයම කියලා කියන්නේ. එතකොට සතිය වැඩි. එතකොට සමාධිය කියන එක අර නාසිස සරවතුරදී අපොටක් කියලා බලා හිටියනම් වතුර පෑදෙනවා. යාම මේ බදා ගන්න යන්න යන්න වතුර විශ්සේ. නිසා සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය එන්න නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හදා ගන්න. ඕගොල්ලෝ යටි හරිය දුර්වලයි. දකින්නෙත් නෑ සම්බන්ධතාවය. දවසකට මෙච්චර කතා කරපුවාම ඒකෙන් වෙන හානිය පරිසර දූෂණය ගණන් ගන්න. ඒ නිසා මේ අලියන කවුළුතියේදී කූඹින කවුළු අහන්න හදුවට හේනක බෝගේ රැකෙන්නේ නැහැ. ඉසල ඉසල අලියන කවුරු වහන්න ඕන. ඊට පස්සේ ගෝණු හොයන කවුරු ඊට පස්සේ තමයි ගෝඹින කවුරු රකින්න. අපි මේ ගෝඹින කවුරු රකින්න හදනවා විපස්සනා භාවනා කරලා. හරියන්නේ. අර විශාල කඩායම් සිද්ධ වෙනවා වචනේ චාරයක් නැතිකම නිසා. ක්‍රියාකාරකම් වල චාරයක් නැහැ. ජීවන රටාව පිළිබඳ වග වෙන්නේ නැහැ. කොච්චර හදා ගන්න පුළුවන් වුණත් අර ඇබ්බැහියට අහු වෙලා ඉන්නවා. ඉතින් ඒකට අර වායාම ඉති මුද්‍රණසි කියනවා දොස්තර පාරය දෙනවා මේ. ඒ වගේ තමයි තේරෙනවා තමයි යන්න හදන මේ සිව්මන්සලට කියලා. ඉතින් අතරමැද අතුරුපාරල ඔක්කොම දුවන්න පටන් අරගත්තොත් නමග යන්නේ ඉතින්. එහෙම නැතුව මේ දොරට පාරයක් කියන විදිහට ගියොත් සිව්මන්සල කියලා කියන්නේ මේ අපිට දැනෙන උණුසුම සීතල. මේ අපිට දැනෙන බර හැලු ගතිය. මේ අපිට දැනෙන කම්පන සංචල ගතිය. ඔය ටික ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන ඇවිද්දත් ඔච්චරයි ඉඳගෙන හිටියත් ඔච්චරයි ගෙදර වැඩ කරත් ඔච්චරයි ඉතින් ඒව එන මත වෙන මත වෙන ලාභයේ මුල මැදාක බලනකොට අලුතෙන් ගත්ත කාර් එකේ මුල මැදාක බලන්න නෙවෙයි මේ කියන්නේ ඉතින් යා හිතනවා නෑ නෑ මේ මේ ඩයිනා කුමාරගේ මුල මැදාක බලන්න ඕනේ ඒ කාර් එකේ මුල මැදාක බලන්න ඕනේ බිල් ගේට්ගේ මුල මැදාක බලන්න ඉතින් ඒක උඩ තේිනවනේ මේ මොකාදී හරද මේ යන්න හදන්නේ කියලා ඇදෙන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා තේරෙනවනේ. මේ කියන්නේ උතේ ඉඳලා හැඳ වෙනකන් Tamanne මේ දවස පුරා හම් වෙන ඇඟට දැනෙන උණුසුම සීතලස. බර හැඩු ගතිය, කම්පන චංචල ගතිය. මේ ටික දිහා බලන්න ආයෙ වෙන වෙනම ඥානයක් ඕන වෙනම චීනක් කන්නාඩි ඕනේ දන්න දේ. මේ ටිකේම හිත උදේ ඉඳලා හැඳනකම් පවතිනවා නම් ඒක අනිවාර්යයෙන්ම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවිත ලොකු අස්සසීලක් වෙනවා. ඒ වගේ මේ අස්සසීල මේක බලන්න ලොකු උදව්වක් වෙනවා. මිනිස්සු ඔක්කොටම මේක දී ඇති දෙයක්. ඒ නිසා ඒ මනසට නගරාධිපති හම් වෙනවා කියන එක සිව්මන්සල්ට යනවා කියන එක අලුත් ගමනක් නෙවෙයි. ඒක හොඳටම දන්න එකක්. ඒ ඉස්ලාම සම්මා දිට්ඨිය පිහිටනකම් මේ මොකටද මේ කරන්නේ කොහොමද කරන්නේ කියන එක ඉතින් සම්මා මේ සංකප්පේ ඉන්නේ සම්මා කම්ම සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැති මනුස්සයගේ වචනේ ගන්න දෙයක් නෑ. ඊයේ කතා කරා තේරෙන්නේ නැහැ මේ මිනිස්සුය විතරයි කතා කරන්න පුළුවන් සත්තු જાතිය. මිනිස්සුය විතර කතාවෙන් දුක් විඳින අපාය යන වෙන මොනම සතෙක්වත් නැහැ. අපායට යන වැඩි ගාණක් අපායට යන සත් කතාව නිසා. ඇත්තටම අපේ දුස්සර්ජනය කයි. ගා කඩු. අපේ දුස්සර්ජත ගොඩාක් කඩු හිතේ. අපේ දුස්සර්ජතක තියෙන වචන. ඉතින් සාරු උත්සාහ කරන්න ඕනේ. කතා කරනකොට ගල්ලියන්නේ නැහැ නේ. ඒ නිසා කට්ටිය ඔය කතා කරනවා. ඒක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මේක කට වට කර වට බැඳලා රට වට කර වැට බැඳලා කට වට කර වැට බඳින්න බෑ. ඒ නිසා උත්සාහ කරනවා මෙතන විශාල රහසක් තියෙනවා. ඒකෙම ක්‍රියාකාරකම් වලදී බලන්න මේ කටයුත්ත කරන්නේ මොකටද? පුරුද්දට කරනවද, බැහැර කරනවද, අනුන් රවටන්න කරනවද, රටෝක මිනිසු විනාශන කරනවද මේ පොරොජෙදි මොකක්ද? ඒ මම මේ ගත කරන ජීවන රටාවේ ගැළපෙනවා. ඔය කාරණා තුන කවුරක්වත් අහන්න ඕනේ නැහැ. ඔක්කොම වැඩි හිටියනේ පොඩි ළමයි නම් අහන්න ඕනේ. ආනේ ටික කෙරුවොත් වායාම සති සමාධිය හැදෙනවා. ඉතින් සමේ කාට පොඩ ඈතතරකින් පටන් අරගන්නේ සලආයතන වලින්. ඒ කොහෙන් කරගෙන ගියත් මේ දවසේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පහළ වෙන මේ උණුසුම් සිසිල් කම්පන ගතිය වල තමයි සතිය පිහිටවන්නේ. ඒක විස්තර කිරීම සඳහා, විෂිතුරු කිරීම සඳහා ద్వාරහය පංච උපාදානස්කන්ධ අතර මහ භූත කොයි දේ කෙරුවක්වත් මේ එකම දේ තමයි කරකිලා ඉන්නේ කියලා කියන්නේ වල දේශනා විලාස කියලා මම කියන්නේ. එක එක තැන එක එක තැන් වල ප්‍රවිෂ්ටි ලබා ගන්න නිසා. ඒ නිසා යටි බලනකොට අපි ඇවිල්ලා තියෙන ගමන ගොක් වැඩි. යන්න තියෙන ගමන බොහෝම පොඩ්ඩයි. තියෙන තමන් පිළිබඳව අව탁සීරුව. එහෙම කරන්න එපා. බුදුහාමුදුරු දීලා තිනවා මාගේ ಗುಣ ටික උඹලා ණයට ගනිලා. ඒකෙන් ආයෝජනය කළ බිස්නස් එක පටන් ගනිලා. බුදු ගුණ දීලා තියෙන ධර්මයේ දැනුම මේ ලෝකේ ඉන්න මිත්‍යා දෘෂ්ටිකට ගොඩාක් වැඩි. ඕක අව탁සිරු කරන්න එපා. අපිට හම්බෙලා තියෙන කල්යාණ මිත්‍රෝ අම්මන දාතරත් හම්බෙච්ච කට්ටිය. සංඝයා මේ ගැන සැක හිතන්න එපා, මනින්න කියලා යන්න එපා. අපි මේ රකින්න සීලය ලාභයට සත්කාරයට සම්මාන සීලකත් නෙමෙයි. දඩෙන් බේරෙන්න නෙමෙයි. ආදායම් බද්දෙන් නිදහස් වෙන්න කරන විහිළුවක් නෙමෙයි. මේක මේ කවුරු කිව්වට ගන්න දෙයක් උත්තේ. ඇයි මේ වගේ මේ වටිනා බුද්ධ බුදු ගුණ, දහම් ගුණ, සම්මුණ ශීලයක් තියාගෙන මේ වෙච්ච වැරදි ගැන පශ්චාත්තාපේ. මේක පිළිබඳව සතුරු සිතින් ගියෝ බුදුසසුනේ අර කතා කරන ශාක්‍ය පුත්‍ර කියලා. ශාක්‍ය සිංහ කියලා කියනවා. ශාක්‍ය දීතා කියලා කියනවා. ඒ සිංහ අවලෝකනේ තියෙන කෙනාට ප්‍රශ්නේ දිහා ප්‍රශ්න මුලට බලන කෙනාට ප්‍රශ්නේ අගපැත්ත බලන කෙනාට සුනක අවලෝකනේ තියෙන්නේ. බලු බලු ආලෝකනේ. පිටි දෙහි දිගේ දුවන්නේ. ඒ නිසා අපි නිතරම බලන්න හැම සිද්ධියකම අපිට එක්ක සත්පුරුෂ වෙන්න පුළුවන් අසත්පුරුෂ වෙන්න පුළුවන්. මේ ඔක්කොම මේ භාවනා කරලා බනහලා ධර්මසාකච්ඡා කරලා ඔක්කොගෙම අපි කරන් හදන්නේ සම්කේ සිද්ධියක් ආවම දෙවන්නේක සම්බන්ධයක් නැතුව Tamanටම මේක බලලා දෙවන්නේක සම්බන්ධයෙන් පටන් ගත්තට කමන්නේ නැහැ. මතක තියාගන්න ඕනේ ඒක ණයට ගත් එකක්. Taman තුලින් බලලා මේ සිද්ධියේ ඉවසීම වැඩි වෙන, උදේකලාව වැඩි වෙන, විවේකයේ වැඩි වෙන, විස්රාමයේ වැඩි වෙන, පිරිච්ච ගතිය වැඩි වෙන, සන්තුෂ්ප ගතිය වැඩි වෙන, සන්තුෂ්ටි කරගතිය වැඩි වෙන යම් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි නිවන පිටර වැටෙනවා කියලා ගන්න පුළුවන් තියෙන ක්‍රමය. වෙන කාගෙන් යවත් මොනව තාලකින්වත් තව කෙනෙකුට එක දකින්න බෑ. ඒ නිසා Tamanටම Tamanගේ ගුරුකම, Tamanගේ අත්තරදි ටිකම Tamanට ගුරුවරයෙක් වශයෙන් තියාගෙන ආපිට වැඩි යන්න තියෙන ටික අඩුයි ඒ නිසා අපි හැකි සංඥාවෙන් සතියෙන් මේ දිශ ගමන යන්න ඕන කියන ධෛර්යය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිර දිනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා අපි අද ධර්ම දේශනා නිමාව කරන සම්පදාන කුල ඉම්පැමිණීම අනුමෝදන් පින් අනුමෝදන් කිරීම මේ ව්‍යවස්ථ කරගන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ අනුව අපි ඊතාවතා ජාතිගත සජ්ජහනා කිරීමේ අනුමෝදන් කිරීමට පෙළඹෙනවා. ඊතාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ittavata chamammi sampadam puඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ittavata chamammi sampadam puඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාශට්ටා චුම්මට්ටා දේවා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරක්ඛන්තු සාසනං දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සාරුන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතියෝ මිනා පුඤ්ඤ කම්මේන පාමි පාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාත පත්‍ය නිමිනා පුඤ්ඤ කම්මේන පාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාත පත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාවිපාන පත්‍ය සාදු සාදු සාදු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං ආයුරෝග්‍ය සම්පatti චබ්බ සම්පatti මේවච පතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු Thank you.